ඒ දසුත්තර සූත්‍රය පෙනී හිටින්නේ ශාස්ත්‍රීය භාෂිතයක් වශයෙන් නෙවෙයි ශ්‍රාවක භාෂිතයක් වශයෙන්. නැත්නම් සරුවචනංශයේ දේශනා කරපු එකක් විදිහට නෙවෙයි සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ දේශනා කරන ලද්දක් විදිහට. එනි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දේශනාව සඳහා සියලු උපුටා ගැනීම උද්දෘත කරලා තියෙන සරුවචන දේශනාවෙන්. ඉතින් ඒක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කරන්නේ සරුවඥ දේශනා නැතිනාශ නොවීමට එක විදිහකට ගොනු කර දැක්වීමක්. මේකට කියනවා ඥානයේ ප්‍රස්ථාරගත කිරීමක් කියලා. ඥාන ප්‍රස්ථාරයක් නැණං ඥාන විභාගය කියලත් මේකට කියනවා. ඥානය කල්පවැතීම සඳහා ගොනු කරණි ගොනු කරලීම ප්‍රස්ථාරගත කිරීමක් කරන්නේ. ඒකට එකම සුදුස්සා සාරිපුත්‍ර සාංශේ විතරයි. ඒකයි සරුවචන් වහන්සේ සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේට ධර්මසේනාධිපති කියන මේ වටිනා නම දීලා තියෙන්නේ. ඉතින් උන්වහන්සේ අපි දැකලා තමයි මේ අපි වාගේ විනීය ජනතාව දැකලා තමයි මේක මේක නැති නොවන විදිහට පෙට්ටියකට දාලා ලොක් කරලා තිබ්බා වගේ එහෙම නැත්නම් කඩදාසියක් කරන ලැමිනේට් කරා වගේ ඒක ප්‍රස්ථාරගත කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අද අපට සරුවච්චන් වහන්සේ නැති වුණාට එනතන් සාරිපුත්තු මහා ස්වාමීන් වහන්සේ නැති වුණාට උන්වහන්සේලාගේ ජීව රුධිරයේ වාගේ මේ පණ පිහිටවපු බණක් තියෙනවා ධර්මයක් තියෙනවා. ඉතින් අපි ඒක මේ වගේ ධර්ම කොටස් මේ වගේ නේවාසික භාවනා වැඩමුළුවට නිතර කිට්ටු කර ගන්නවා. භාවනා යෝගියෙක් කොහොමද ධර්මයේ දිහා බලන්නේ කියන්නේ. නැත්තම් භාවනා කරන්නට භාවනා කරන්න පටන් ගත්තට පස්සේ කොහොමද ධර්මයේ වැටෙන්නේ කියලා. ඉතින් ඒකට අපි සූතානුග්‍රහිතය කියලා කියනවා. අපි භාවනා කරනකොට නැවත නැවත අපිට අපේ ඥානෙ අලුත් කරන්න වෙනවා ධර්මය අලුත් කරන්න වෙනවා බණහඬ වෙනවා සිංහලෙන් කියනවා. ඉතින් මේ වගේ නේවාසික භාවනාවකට මුරුදු ඉල ගත කරන කෙනෙකුට නැත්නම් යෝගාවචරයෙකුට තමන්ගේ ඒ ලබා ගන්න බලාපොරොත්තු වෙන අදහස ලබා ගැනීම සඳහා කළ යුතු අනුග්‍රහත් පහක් ਸਰවචනාසේ සඳහන් කරලා තියෙනවා පංචෛ බික්කවේ අංගේයි අනුග්‍රහිතා සම්මාදිට්ඨියා චේතෝ විමුක්ති පලාච හෝති චේතෝ විමුක්ති පල සමාපත්‍යාච පඤ්ඤා විමුක්ති පලාච හෝති පඤ්ඤා විමුක්ති පල සමාපත්‍යාච කියලා අපේ මේ සම්මා දිට්ඨිය එන අපි මෙතෙන්ට එනකන් මෙහි ඕපු අපේ ඒ නිවැරදි දිට්ඨියක් කියලා එකක් තියෙනවනේ ඒක පුලුල් දිට්ඨියක් එහෙම නැත්නම් යහ දිට්ඨියක් අන්නේ යහ දිට්ඨිය චේතෝඵල විමුක්ති වශයෙන් හෝ පඤ්ඤාඵල විමුක්ති වශයෙන් චේතෝඵල විමුක්ති සමාපatti වශයෙන් හෝ පඤ්ඤාඵල විමුක්ති සමාපatti වශයෙන් මල්පල ගැන්වෙන්න කුළු ගැන්වෙන්න මස්තක પ્રાપ્ત වෙන්න හැම කෙනෙක්ම අංග පහකින් ඒකට අනුග්‍රහ කරන්න ඕනේ. සප්පාය කරුණු සලසලා දෙන්න ඕනේ. ඒකට තන වඩන්න ඕනේ. ඒවට අනුග්‍රහිත කියලා තමයි සරුවචාන්සේ දේශනා කරලා තියෙන එක සිංහලෙත් පවචිනවා යම් කිසි දෙයකට අනුග්‍රහ කරනවායි කිය. ඉතින් අපි හැම වැඩමුළුවකදීම පළවෙනි දවසේ ඒ දේශනා මාලාවේ මුලට මේ අනුග්‍රහිත පහ සිහිපත් කරගන්නවා අපි එක පදනමකට එන්න ඕන නිසා එක තලයකට එන්න ඕන නිසා. ඉතින් අදත් අපි මේ අනුග්‍රහිත පහ සිහිපත් කරලයි අර සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු අනුසේ ධර්ම පිළිබඳව කතාවට බහින්නේ. ඉතින් මේ අනු මේ ඒකට ඉස්සලා ගන්න මේ අනුග්‍රහිත පහේ ඉස්සල්ලාම තියෙන්නේ සීල අනුග්‍රහිත. කියන්නේ භාවනාවකට යම් කෙනෙක් එළඹෙනවා නම් පෙළඹෙනවා නම් එයා සීලය අතින් අලුත් වෙන්න ඕනේ කියන වචෙන් තමයි ලොකු ශාංශි පාවිච්චි කරේ. මේ අනුග්‍රහිත කියලා කියන දෙයට සීලය අතින් අලුත් වෙන්න ඕනේ. හිත අලුත් කරගන්න ඕනේ. අපි මේ භාවනා වැඩපිළිවෙලට එනකොට අපි අර පරණ අදහස් පරණ දිමල් අයින් කරලා පැවිදි වෙනකොට අපි අඤ්ඤෝමේ ආකප්පෝ කරණියෝති පබ්බජිතේන අභින්නම් පච්චවෙක්කි තබ්බන් කියලා සරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා පැවිද්දා මේ ගිහි ආකල්පත් එක්ක ඉඳෙපා අඤ්ඤෝමේ ආකප්පෝ කරණියෝති ඒක අවබෝධයට සුදුසු වෙන ආකල්ප සම්පත්තියකින් යුක්ත කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේ තමයි මේ භාවනාවට පෙළඹෙන ගිහියා වේවා පැවිද්දා වේවා එයා සීලයෙන් අලුත් වෙන්න ඕ. ඒකට සීලානුගහිතේ කියනවා. එනිසා අපි මේ ගිහි ඇත්තෝ මෙහෙට ගන්නකොට අටසිල් සමාදන් කරනවා. ඉතින් ඒක නිත්‍ය පන්තිලේ නෙවෙයි. ගියාගේ බෞද්ධයාගේ ගෙදර දොරේ ඉන්නකොට තියෙන නිත්‍ය පන්තිලේ මෙතනට අටසිල් සමාදන් කරනවා. ඉතින් හුඟ දෙනේ කටසිල් සමාදන් වෙන්නේ පොයේ දවසේ. සරුවත් chance සඳහන් කරලා තියෙනවා ආටසිල් සමාදන් වෙච්ච මිනිහට හැමදාම පෝය වගේ කියන. එයා හැම වෙලාවෙම ගත කරන්නේ පෝය දවසක වගේ. ඒක අපි මෙහෙදී සම්මුති කරගන්න. සම්මතයක් වශයෙන් ආටසිල් සමාදන් කරනවා. ඒක සමහර විටක සමහරු අකමැති. ඇයි මේ භාවනාවක් කරන්න බැරිද සීලයක් නැතුව කියලා. ඉතින් පුළුවන් කිය නැත්තොත් මේ කාලේ ඉන්නවා නමුත් ඉතින් නිස්සාරණවනේ අපි කරගෙන යන සම්ප්‍රදාන කුල වැඩේට අපි සීලය අඩේට තියලා තිනවා මේ මේ මට්ටමට ගොඩ වුණොත් විතරයි අපි අපි යෝගාවචරයක් විදිහට සලකන්නේ. ඉතින් මේ පැවිදියත්වත් මතක තියාගන්න ඕනේ. Taman යම් ශික්ෂාවකට වග වෙලා ඉන්නවනම් සමාදන් වෙලා ඉන්නවනම් උගුරට හොරා බේත් කන්න එපා. මේ භාවනා කරනකොට ඒ ශික්ෂා කරුත්වේ තියෙනවා. තම සමාදන්ව රකින්න සීලය පිළිබඳව සදාචාරාත්මකව වග වෙන්න ඕනේ. ඒ වග උනේ නැත්තම් එක තැන කරකවෙන්න පටන් ගන්නවා. හානියක් වෙන්නේ නැහැ. එහෙම නැතුව මේ දඬුවමක් ලැබෙන්නේ නැහැ. භාවනා ඉදිරියට යන්නේ නැහැ. ඒ නිසා සීල අනුග්‍රහිතේ වශයෙන් මතක තියාගන්න තම තම සමාදන්ව රකින්න සීල් මොනවද? මේ නිකන් දෙනවට සිල්පද සමාදන් වෙන එක නෙවෙයි මේකේ තියෙන්නේ. සමාදන් වෙච්ච සීලය ව්‍යංජන අනුව්‍යංජන වශයෙන් අංග ප්‍රත්‍යංග වශයෙන් ව්‍යාකරණ වශයෙන් මහ ප්‍රාණ වශයෙන් අල්ප ප්‍රාණ වශයෙන් දැනගන්න ඕනේ. දන්නේ නැත්නම් අහන්න ඕනේ. අහලා ඒක අණුව ශිල්පත අණුව හැසිරුණේ නැත්නම් ඒක මේ නොගැලපෙන්නේ මෙතෙන්ට නොගැලපෙන්නේ පාටපත් වෙනවා. ඒ නිසා නිතරම සීල අනුග්‍රහිතේ තියෙන්න ඕනේ. දෙක තමයි සුත අනුග්‍රහිතේ මේ අපි කරන බුදුහාමුදුරන්ගේ වචන අහලා ඥානෙ අලුත් කරගන්න ඕනේ. අපි මෙතෙක් කල් අහන්න ඇති. මෙතන ඇති ඒ ඒ ඒ ධර්ම විනය වලට දක්ෂ ඉගෙන ගත්ත හොඳ ඒ බෞද්ධ ඥාන ඇති ඇත්තෝ ඒ ඉගෙන ගත්ත ඥාණය දැන් අපි භාවනාවට කොහොමද බලපාන්නේ නේවාසික භාවනා යෝගියෙක් වෙනකොට කොහොමද අපි ඒවා පාවිච්චි කරන්න කියලා ඒවා අලුත් කරගන්න තමයි අපි මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ වචනයක් ඉස්සරහට අරගෙන ධර්මය අලුත් කර ගන්න ඕනේ. ධර්ම දැනුම මේකට කියනවා බෞසුත ඥාන කියලා. ඇසු විරු ඥාන කියලා කියනවා පොතේ දැනුම කියනවා. ඒ පොතේ දැනුම වැඩි කර ගන්න ඕනේ. අලුත් කර ගන්න ඕනේ. ඒකට අහිංසක වෙන්න ඕනේ. ඔලමුල වෙන්න නරකයි. මම දන්නවා මට ඕවා ඉගෙන ගන්න ඕනේ නැහැ කියලා. මොකද සරුවචනාංශي බුදු වුණාට පස්සෙත් බණහලා තියෙනවා. බුදුචාන් වහන්සේ ලෙඩ වුණාට පස්සෙත් චුන්දාහමතුරාණ කියනවා මට පිළිට්ටියක් කියන්න කියලා. බුදුචාන් වහන්සේ මහා කාශ්‍යප මහරතන ළඟට ගිහලා පිළිට්ටියක් කියන. එතකොට යත්තන්ගේ වැඩ સમાප්තයි. රහත් වෙලා ඒ අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක තත්ත්වපත් වෙලත් මේ ධර්මයේ පාවිච්චි කරලා තියෙනවා. ඒක නිසා අපි ඊට වැඩිය ලොකු ධර්ම කෞරකේ යුක්තව සුතානුගහිතේ කරන්න ඕනේ. නිසා අපි හැම දවසෙම මේ වගේ දවසේ වෙනම කාලයක් වෙන් කරලා තිනවා සුතානුගහිතේ. ඊට පස්සේ තියෙනවා සාකච්ඡානුගහිතේ කියලා එකක්. ඒකට අපි කමඨං සුද්ධ කරනවායි කියලා කියනවා. ධර්ම සාකච්ඡා කියලා කියනවා. ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල කියනවා. ඉතින් ඒකත් වචන දෙක තුනකින් අගේ කරන්න ඕනේ. මොකද මේ ਸਰුවඥ ශාසනයේ පමණයි සාකච්ඡාව තියෙන්නේ. අනික කිසිම ශාසනයක ඒ සුද්ධ ලියවිල්ල සාකච්ඡා කරන්න තහනම්. සුද්ධ ලියවිල්ල පිළිබඳව වාද කරන්න තහනම්. ඒක 100%ක්ම පිළිගන්නවා. යම් හේයකින් සුද්ධ ලියවිල්ල සාකච්ඡාවට ගත්තොත් සදාකාලික අපායට යොමු වෙනවා. මොකද ඒක දෙවියන්ට කරපු අභියෝගයක්. අපේ සරුවච්චන් වහන්සේ සියල්ල දක්නා වූ සියල්ල දන්නා වූත් මහා උත්තමනාංශේ උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා මම කියන කිසිම දෙයක් විමසා බලන්න නැතුව ගන්න එපා කියලා. gediy පිටින් ගිලින්න එපා. විමසා බලලා ගන්නේ එහෙම නැතුව ගැනීමකට බුදු ජානනාංශය ඉඩ තියලා නැහැ. මොකද ඒව බය වෙන්න දෙයක් නැහැ. ඒක නියම විමසන්න විමසන්න රසවත් හඳුන් කොටයකට කොටන්න කොටන්න හඳුන් කොටයට තුවාල වෙන්නේ නැහැ, රිදෙන්නේ නැහැ, සුවඳ වැඩි වෙනවා. ඒ වගේ බුද්ධ ධර්මයේ විමසන්න විමසන්න ඒකේ ධර්ම රසය වැඩි වෙන්න නිසා කිසි බයක් නැතුව දීලා තිනවා මං කියන කිසිම දෙයක් බාර ගන්න එපා විමසලා බාර ගන්නයි ඒක chart for free thinking කියලා කියනවා. ඕනම කෙනෙකුට මේක විමසලා බලන්න බුදුරජාණන් වහන්සේ එලි එලි දක්ලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි ධර්ම සාකච්ඡා කරනවා. සාකච්ඡා කරනකොට අපි බුදුහාමට උඩින් යන්න හදන්නේ. අපි අර සරුවචනංශ අපිට දීලා තියෙන ඉඩපහඩුවේ අපි ධර්ම හැසිරෙනවා. ඒකට මේක ගැලපුම මේකට ඒක ගැලපුම අන්තර් සම්බන්ධතාව පිළිබඳව ධර්ම සාකච්ඡා කරනවා. ඒක හරිය වැදගත්. ওই නේවාසික භාවනා වැඩමුළුවක එතකොට තමයි අපේ සම්මා දිට්ඨිය චේතෝපල විමුක්තියට චේතෝපල විමුක්තිඵල සමාපත්තියට යොමු වෙන්නේ. එහෙම නැත්නම් ප්‍රඥාඵල විමුක්තියට ප්‍රඥාඵල සමාපත්තියට යොමු වෙන්නේ. අර තමන් දන්න දේ උරගගා බලන්න. ප්‍රත්‍යක්ෂණය කර කර බලන්න ඕනේ. ඒ පැත්ත මේ පැත්ත හරවහරව බලන්න ඕනේ. මණිකක් මිලදී ගන්න ඉස්සලා ඒක ටෝච් එක ළඟ තියාන අවුවට තිය තියා පිහ පිහ හැම පැත්තෙම බල්ලා ගන්න ඕනේ. මේක බොරු එකක්ද ප්ලාස්ටික් කෑල්ලක්ද පුපුරච්ච එකක්ද කියලා බලනවා වගේ. ඒ වගේ තමයි ධර්ම සාකච්ඡාව. පස් හතර වෙනියට සඳහන් කරලා තියෙන්නේ සමතානුග්‍රහිතය කියලා. ඒ කොච්චර සීල තිබුණත්, ඒ කොච්චර අසුවිරු ඥාන තිබුණත්, කොච්චර කමඨාන් සුද්ධ වෙලා තිබුණත් අපි සමාධි භාවනාව කරන්න අපේ මේ වැඩමුළුවේ කියනවා ඉඳගෙන භාවනා කරන්න ඕනේ කියයි. මොකද ඒක හුඟක් වෙලාට සමාධියට බරයි. ඒකට අපි කියනවා සමතානුග්‍රහිතය කියලා. මේ වෙලාවේදී හිත ඒකෝදි භාවයකට එහෙම නැත්නම් සමතයකටපත් වෙන්න හරිනවා කාය සමතයක් චිත්ත සමතයක්පත් කරනවා ඊට පස්සේ විපස්සනානුගහිතේ કોઈ ඉරියව්වෙත් පරියංකේ සක්මණේ එදින්දා වැඩවලයි හැම වෙලාවෙදීම අපි මේ ඉගෙන ගත්ත දේ යොද යොදා බලන්න ඕන. ඒක මේ නිසන්න වයින්ට විතරලා තියෙන වෙච්ච එකක්. එහෙම නැත්නම් මේ වැඩමුළුවේදී ඉන්න වෙලාව තියෙන සීමා වෙච්ච එකක්. එහෙම නැත්නම් මේ වැඩමුළුවේ පරියංග ධක්මංගොල්ල ඉන්න වෙලාව සීමා වෙච්ච එකක් නෙමෙයි. පැය 24. හැම වෙලාවෙම යම් ඉරියව්වකද ඉන්නේ. හැම ඉරියව්වකදීම Taman ඒ ඉන්න ඉරියව්ව පිළිබඳව අවදි භාවයක් තියෙනවා. ඒක තමයි මේ අප්‍රමාදය කියලා කියන්නේ. එහෙම නැත්නම් ඒක තමයි මේ සතිය විවිධාංගී කරනවා කියලා කරනවා කියලා කියන්නේ. අන්න ඒ පහෙන් සීලානුගහිතේ සුතානුගහිතේ සාකච්ඡානුගහිතේ සමතානුගහිතේ විපස්සනානුගහිතේ කියන මේ පහෙන් මේ තමන්ගේ වැඩමුළුවට තමන් අනුග්‍රහ කරේ නැත්තම් ඒකෙන් ඵල නෙලා ගන්න අමාරුයි. මේ විට බාහිර තවදේකුත් තියෙනවා. අපි සමූහයක් වශයෙන් ඉන්නකොට සමූහයමත් මේ ආචාර ධර්ම වලින් බැඳෙන්න ඕනේ. එක්කන එක්කනත් බැඳෙන්න ඕනේ. සමූහෙමත් බැඳෙන්න ඕනේ. එතකොට තමයි ඒ භාවනා කරන පිරිස මෙතෙන්ට යන අනිකුත් දායකයන්ගෙන් වෙන් වෙලා පේ. මේ පිරිස වෙනස්. දාන දෙන්න අය වගේ නෙවෙයි. ඒ කට්ටිය නිසන් වල තමයි. ඒගොල්ලෝ යට තට්ටුවේ ඉන්නවා. අපි උඩ තට්ටුවේ ඉන්නවා. ඒ ඉන්නකොට අපි ආචාර සම්පත්තියක් තියෙනවා. දැනගන්න තියෙන්නේ මෙයා මෙතන ඉන්නේ අහවල් දෙයට කියලා. දායකය දැනගන්න ඕනේ. භාවනා කරන එක දැනගන්න ඕනේ. සේවකයා දැනගන්න ඕනේ. නැත්නම් අපේ කැපකාරයෝ අන්නේ යනෝ සමස්තය මේ තාක්කල් මේ 145 45 වෙනි වැඩමුළුව දක්වා හැම වැඩමුළුවකින්ම ඒ ඒ නේවාසික භාවනා කරන අය තම තමන්ගේ කීර්ති නාමය දිනාගත්තා. ගිය පාට ඉස්සෙල්ලා වැඩමුළුවේදී ඒ ආපු අම්මා කෙනෙක් කියනවා සහලවන ස්වාමීන් වහන්සේ අපට ඒ මිනිස්සුෝ gedara තියෙන දේවල් උයලා දීලා වඳිනවා. මේ භාවනා කරන අටසිල් සමාදන් වෙච්ච එක්කනට ගිහියෝ අඳිනකොට මේවා කාලා අපි කොච්චරක් වග වෙන්න ඕනද කියලා සහලවනවා ස්වාමීන් වහන්සේ ඒක අපි නරකට ගන්නෑ. අපි ඊට පස්සේ ඒ කෙරෙහි පිටලා වැඩ කරනවා. ඒක තමයි අපි මේ කියන්නේ මෙතන මේ සමස්තයම සමූහයම එහෙම නැත්නම් වැඩමුළු ඉන්නේ සියලු දෙනාම සීලයෙන් අනික් අයට වෙනස් වෙන්න ඕන. ඒ අය සුතානුග්‍රහිතේ සඳහා දවසේ පැයක් විතරම ගත කරනවා. සාකච්ඡානුග්‍රහිතය සඳහා පැයක් විතර ගත කරනවා. සමතනුග්‍රහිතේ විපස්සනා අනුග්‍රහිත සම පැය 7-8ක් ගත කරනවා. ඉතින් මේක පෙර කල පිනක හොඳ වටිනා ආනිසංස අවස්ථාව. ඒ ආනිසංසය ආවට පස්සෙත් නැත්නම් මේව ලැබුණට පස්සෙත් මේ කොට්ටේ උඩ ඉඳගෙන අර gedare ඉන්නකොට තිබුණු සැප සම්පත් ගැන හිත හිතා අරක නොලැබුණාට මේක නොලැබුණාට චෝදනා කර කර ඉඳ ගියොත් ඉතින් ඒක නා මේ තරම් නොවෙන මේ වැඩමුළුවකට තරම් නොවෙන කෙනෙක්. එහෙනම් මං කියන්නේ මේ ඔක්කොම නිවන් දැකලා ඔක්කොමලා හරියටම වැඩ කරනවා කියලා. එහෙම ඇත්තොත් ඇති. නමුත් ඒ කෙනාට දැනෙන්න ඕනේ. මේකට නෙවෙයි අපි මෙතෙන් ආවේ. මේකට නෙවෙයි අපි සිල් ගත්තේ. මේකට නෙවෙයි අපි බණ අහන්නේ. මේකට නෙවෙයි අපි සමත විවසනා භාවනා කරන්න කියලා ඒ ඒ தත්තගත කරගන්න ඕන අපේ හිත. අපි යන්න හදන ගමනට තරම් වෙන විදියට තෙද ගන්නව ගන්නවා. ඒ තමයි ශාසනය කියන්නේ. අබුද්ධෝත්පාද කාලෙක අපි මොන තටමැව්වත් ඔය එකක්වත් ගන්න බෑ. අපිට ඔය සීලානුගහිතය කියන එක හිතා ගන්න හම්බ වෙන්නේ නෑ. සූතානුගහිතයක් ඇත්තේ නෑ. දහම්සොට රජුරු ඒකයි අර එක ගාථාපදයට ජීවිතේ පූජා කරන්න ලැහැත්තුනේ. ඒ සාකච්ඡානුගහිතයක් මේ ශාසනයෙන් පිට වෙන කිසිම තැනක නෑ. ඒගොල්ලොත් ඔය නයි පෙන පුම්බනකොට ගැරන්ඩියෝ කැබිලිගත උස්සන්න වගේ සාකච්ඡා වගේක් කරනවා. නමුත් ඒක සදාකාලික අපායට යන වැඩක්. කාටවත් බෑ මේ ධර්මයේ සාකච්ඡාට යොමු කරන්න. ඒක සුද්ධ ලියවිල්ල ලියලා තියෙන එක එච්චරයි. අපේ කියන්නේ අපිට ඊටදී සුද්ධයි අපේ ලියවිල්ල අපේ ලියවිල්ල බුදුසෙන්සේ සඳහන් කරලා තිනවා තර්ක කරන්න නැතුව වාද කරන්න නැතුව බාර ගන්න එපයි කිය. ඊට පස්සේ සමත භාවනා විපස්සනා භාවනාවේදී සමත භාවනා අනෙක් ශාසනවල තියෙනවා. සරුවජන්සේ පහළ වෙන්නේ ඉස්සරත් තිබුණා ඒක. ඒක පිළිබඳව අපිට සුවිශේෂ නම්බුවක් ඇත්තේ නැහැ. නමුත් ඒකට කොතපලන් දපු එක තමයි විපස්සනා භාවනා කියන්නේ. ඒ හැම එකකදීම ප්‍රයෝජනීය සලකලා බුදුජානනාංශය කරන්නේ. නිකම් මිනිසු රවට්ටන්න සාදු කියව ගන්න, ලාභ සත්කාර ගන්න නෙවෙයි. ආනේ කාරණාව තේරුම් ගත්තට පස්සේ ඒ කරගෙන යන කෙනාට තේරෙනවා අපි ධර්මයේ යෙදලා ගත කරන්නේ. අපි සාසනයේ යෙදලා ගත කරන්නේ. අපි සාස්නාහට බය දැනගෙන ගත යුතු කරන්නේ. අපි සංසාර බයෙන් ඈතර වෙන්නයි කටයුතු කරන්නේ නැත්නම් මේ රට්ටුන්ට ලෝකයට පෙන්නට මේ සෝබනේට භාවනා කරනව නෙවෙයි කියලා අන්න ඒ ගැම්ම ඒ සූදානම ඒ ඒ කියන ලෑස්තිලා යන ගතිය සූදානම් වෙලා යන ගතිය තමයි මේ අනුග්‍රහිත සූත්‍රය මුලට මතක් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ සඳහා අපි වෙලා ගත්ත ඇතයි කියලා හිතනවනම් අපි ඊගාවට ගියොත් මේ සාරිපුත්‍ර ස්වාමීන් ඉදිරිපත් කරපු කතමේ සත්ත ධම්මා පහතබ්බා මාන ඇවත්නි මේ ශාසනයේ ප්‍රහාණය කළ යුතු ධර්ම හත කියලා වෙනම ප්‍රශ්නයකුත් තියෙනවා උත්තරයකුත් තියෙනවා. කවුරු හරි අහුවොත් එහෙම මේ ශාසනයේ වැඩ ඉදිරිය ඉන්න කෙනෙක්ගෙන් මොකද්ද ඔබතුමන්ලට ඔබතුමියන්ලට බුදුහාමරෝ උගන්ලා තියෙන ප්‍රහාණය කළ යුතු ධර්ම හත කියලා නෑ එහෙම එකක් ඇත්තේ නෑ කියලා කියන්න බෑ අපේ ශාසනයේ තියෙනවා. අපි දන්නේ නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒක සාරිපුත්‍ර සාංශික උත්තර දෙනවා සත්‍ය අනුසයා. අනුසේ ධර්ම හතක් බුදුරජාණන්සේ දේශනා කළා තියෙනවා. හත ගැන අහනවනම් ප්‍රහාණය ගැන කතා කරනවනම් ප්‍රහාණය කළ යුතු ධර්ම හත තමයි ඒ අනුශේ ධර්ම හත. ඉතින් අපි මේ වැඩමුළුවේ මේක ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ අනුශය ධර්ම කිව්වහම ඒක අපිට පිළිගන්න වෙනවා මුලදිම ගම්භීර තත්වයක් ගැඹුරක් ගැන අපි කතා කරන්න බලාපොරොත්තු ඒ මොකද අපි මේ 146 වෙනි වැඩමුළුවට එනකොට මේ සූත්‍රය පමණක් පාවිච්චි කරලා මේ දසුත්තර සූත්‍රය පමණක් පාවිච්චි කරලා ගිය වැඩමුළුවේදී මතක් කරා දේශන මේ දේශනාවලි 37ක් පවත්වලා දැන් මේ යන්න හදන්නේ 38 වෙනි දේශනාවලිය. ඒක නිසා මේ මුල් මුල් දේශනාවල තියෙන ගැම්මෙන් ඒ පසුබිමේ තමයි අපි මේ 38 වෙනි දේශනාවලිය පවත්වන්න යන්නේ. ඉතින් ඒ නිසා අපිට ඔක්කොම ධර්ම මේ වෙලාව මතක් කරගන්න බෑ. නමුත් මේ අනුසේ ධර්ම කියලා කියන්නේ තාමත්ම සූක්ෂම කොටසක්. කොටිම්ම කියනවා නම් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ නැතුව මේ ධර්මයේ සාකච්ඡාවට ගන්නේ නැහැ. ඒකට මෙහෙමයි අපිට බැස ගන්න පුළුවන් වෙන්නේ මේ මෙතෙන් දෙන පුංචිම කෙනෙකුගේ නාහපම කෙනෙකුගේ ආධුනිකයෙකුගේ පැත්තෙන් බැලුවොත් අපි දන්නවා කෙලස් භූමි තුනක් සරුවචනාංශය උගන්වනවා. වීතික්කම භූමි පරිඋත්ථාන භූමි, අනුසය භූමි කියලා. ඒ වීතික්කම භූමිය අපිට තේරුම් ගන්න පුළුවන්, තේරුම් ගත යුතුයි. එතනින් තමයි කතාව පටන් ගන්න මේ මේ වැඩමුළුවේදී අපි මේ අනුසය ගැන කතා කරාට පටන් ගන්න ඕනේ වීතික්කම භූමිය. මේ වීතික්කම භූමිය සිද්ධ වෙන්නේ කාය වචී ద్వාරෙන් පමණයි. කයෙන් සිදුවෙන සතුම් මැරීම, සොරකම් කිරීම, කාම මිත්‍යාචාරය කියන මේ තුනත් වචනෙන් සිදුවෙන බොරු කේලා මිස් වචන පරුස වචන කියන මේ හතරත් කියන මේ හත අපි නොකර සිටීම විරමණය වෙන්ව ගත කිරීම සීල ශික්ෂාව කියලා කියනවා. සීල ශාසනය කියලා කියනවා. සීල අංග කියලා කියනවා. ඉතින් මේ සීල අංග වලින් අපි බලාපොරොත්තු වෙන්නේ වීතික්කම මට්ටමේ වීතික්කම භූමියේ තියෙන කෙලෙස් වලින් දුරවන් වීමයි. වීතික්කම කියලා කියන්නේ සමාජ නීති උල්ලංඝනය වෙනවා. අපි ජීවත් වෙනවා යම් ආචාර ධර්ම පද්ධතියක අපි ජීවත් වෙන යම් සමාජ ධර්ම පද්ධතියක ඒ සමාජය එහෙම සංස්කෘතිකගත වෙලා තියෙන යම් නීති පද්ධතියක ඉඳලා යම් ආචාර ධර්ම පද්ධතියක ඉඳලා ඉතින් මේ වීතික්කම කියලා කියන්නේ ආචාර ධර්ම ගණන් ගන්නේ ඔලමලව සමාජයේ කියනවා කිව්වනම් මේ අනික් කෙනෙක් මරණ එක හොඳ නෑ කියලා මෙයා ඒක ගණන් ගන්නෑ තව කෙනෙක් මරනවා. මරපු ගමන් ඒ කියන්නේ සමාජයේ තව සමාජිකේ නඩුවක් අහන්න නැතුව වරදකාරයක් කරන්න නැතුව මරලා දානවා. මරලා දාපු ගමන් අර පද්ධතියේ තියෙන සම්පූර්ණ ආචාර ධර්ම ටික හැලැප්පිලා යනවා. ඒ වගේ මේ සමාජයක් වෙච්චහම ඒ සමාජයේ වස්තු බෙදලා යන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේදී අන්සතු වස්තුව ගැනීම කිසිම සමාජයක් පිළිගන්නේ නැහැ. ඒකට අපි හොරකම කියලා කියනවා. ඉතින් ඒ නිසා තමන්ගේ වස්තුව තමන් රකින්න අතරේ නැත්නම් මගේ කියලා ලේබල් ගහගෙන ඔය කොට්ට උර උලත් ගහලා තියෙන්නේ DB කියලා ගහනවා SS කියලා ගහනවා කොට්ට උරෙත් අපි නම් කරලා නැති. එහෙම තියදී තව කාගේ හරි කොට්ටයක් හොරකම් කරුවොත්. ඉතින් ඒකට තියෙනනේ මගේ කොට්ට උරේ ඩෝබිත් නම ගහනවා ඒකේ. දෙනකොට ආපහු දෙන්නේ ඒ නම අරගෙන. ඊට පස්සේ අපි වෙන එකක් ගත්තොත් එතකොට මේ තව කෙනෙක් මනාපෙන් ආදරයෙන් රකින්න දෙයක් නෙමෙයි හොරකම් කළා තියෙන්නේ. එතකොට ඒ සමාජ නීතිය උල්ලංඝනය වීමක් වෙනවා. ආචාර ධර්ම හැලහැප්පීමක් වෙනවා. ඒකෙම කාම වස්තු කාම මිත්‍යාචාරය විතරක් නෙවෙයි. કોઈ කාම වස්තුවත් හැම කෙනාම උපේන ලද්දක්, පරිහරණය කරන ලද්දක් මේ අත්තමුත්ත પરම්පරාවෙන් ආපු දෙයක් කියලා ඒකෙත් එක්ක ලොකු බැඳීමක් තියෙනවා. ඒ බැඳීමක් තියෙන කාම වස්තුන් මිත්‍යාචාරයට හසු කරනවා නම් ඒ මහා භාරතයේ වගේ පොත්වල ලියලා තියෙනවා නම්බුවේ ජීවත් වෙන මනුස්සයට අවනම්බුව මරණයටත් වැඩිය වැඩි කියලා. ඒ නිසා යම් ආචාර ධර්ම පද්ධතිය ප්‍රතිවෘතාවක් රැකගෙන ඉන්න කෙනෙකුගේ ඒ ආචාර ධර්ම පද්ධතිය බින්දොත් ඒ මනුස්සයාට මරණයටත් එහා. ඒ නිසා කාමීත්‍යාචාරය කරන එක්කනට නම් අතිරේක ලාභයක් අතිරේක හැපයක් අතිරේක මේ රසයක් ලැබෙනවා ඇති. නමුත් ඒකට ගොදුරු වෙන කාම වස්තුවට සහ ඒ પરම්පරාවට මා විශාල දුකකටපත් වෙන්න වෙනවා. ඒ නිසා තමන් තමන්ගේ කාම වස්තුන් කාටවත් අයිති වෙනවට සාධාරණවට අකමැතිව ඉඳද්දී අපි තව කෙනෙක් සතු කාම වස්තුවක් ඉක්මවල වැඩ කරන්න ගියොත් ඒක කාමීත්‍යාචාරය කියලා කියනවා. ඉතින් කාමීත්‍යාචාරයේ අන්තිම එක තමයි දෙදෙනෙක් දෙදෙනෙක් විසින් කරන ලද දිය කිසිං හමාර කළ යුතු මෛතුන සේවනේ. හැබැයි ඊට ඉස්සෙල්ලා එතෙන්ට යන්නේ ඉස්සෙල්ලා අසීමිත විදියට රූප බලන තියෙන ආසාවත් කාම මිත්‍යාචාරයක් කියලා බුදුන්සි දේශනා කරනවා. අසීමිත මේ සංගීත අහන්න සද්ද අහන්න තියෙන ආසාවත් අසීමිත මේ රස බලන්න තියෙන ආසාව නැත්නම් රස ලෝලේ කියලා කියන එක ඊගාට අසීමිත මේ ගඳ සුවඳට තියෙන ආසාව අසීමිත මේ සුඛභෝගී වස්තු වලට තියෙන ආසාව සහ අසීමිතව තම තමන්ගේ මති මතාන්තර වල තියෙන ආසාව සියල්ලම කාමීත්‍යචාරයට වැටෙනවා. මොකද මේ මිනිස්සයා මේ අසීමිත ආසාව ඉෂ්ට කරන්න ඕන කෙනෙක්ගේ මතයක් තලාගෙන ඔබාගෙන යනවා. ඒක නිසා ගිහි ජීවිතය කියලා කියන්නේ හුද්දු කාමීත්‍යචාරය. ඒගොල්ලෝ හිතනවා සල්ලි හම්බ කරලා හම්බ කරපු සල්ලි වලින් මම ටෙලිවිෂන් දෙකක් ගත්තා කාටත් වැඩි මොකද්ද? මම 3D තියෙන එකක් ෆ්ලැට් ස්ක්‍රීන් එක තියෙන එකක් අඩි 30 අඟල් 37 තියෙන එකක් ගත්තාම කාට තියෙන අමාරුව මොකද්ද කියලා හම්බ කරමුනසල කීයත හැකි. නමුත් පාරිභෝගිකත්වයේ වැඩි වෙනකොට මේ පෘථිවිය රත් වෙන එකට මොකද වෙන්නේ? පරිසරයේ දූෂණ වෙනකොට මොකද වෙන්නේ? සල්ලි තිබුණ පළියට ඒ මිනිහට පුළුවන් ද පරිසරය දූෂණය කරන්න. සල්ලි තිබුණ පළියට ඒ මිනිහට පුළුවන් ද මේ පෘථිවිය රත් වෙන එක වළක්වන්න. ඊයර ජර්මනිට ගිය වෙලාවේ මේ කියනවා මේ මිනිස්සෙක් ඇවිල්ලා හෝටලෙට ගිහලා හරි වියද හරි ගණන් කෑම ඕඩර් කරලා ගිය 3 දෙනෙක් 14 දෙනෙක් කොහෙද ඒ කෑම වලින් භාගයක් ලංකාවේ කට්ටිය කාලා මේසෙ ඉතුරු කරලා ගිහිල්ලා එතකොට අල්ලපු මේසෙ ඉන්න සුදු නෝනා කතා කරලා කිව්ලු එක්ක මේක ඛණ්ඩ එහෙම නැත්නම් ගෙනියන්න මෙතන තිබ්බොත් හෝටලේ කුණු බල්දියට යන්න එතකොට පරිසර දූෂණයට යනවා ඉතින් අර මිනිස්සු hina වෙලා ගියාලු ගණන් ගත්තේ නැහැ අපි සල්ලි ගෙවලානේ තියෙන්නේ කියලා සුළු වේලාවකින් අර මිනිස්සයා 119 ගහකට පස්සේ හමුදාවෙන් නිලරේ වෙලකවලු ඔයගොල්ලෝ සල්ලි ගෙවුවනම් කණ්ඩ ඕනේ. එනතෙන් ගෙනියන්න ඕනේ. මෙතන තියල විනාශ කිරීම අපේ පරිසර දූෂණයක් කියලා. සල්ලි ගෙවුවට බෑ. ඉතින් අපිට සල්ලි තිබුණ පළියට අපිට මේ ලෝකේ තියෙනවා නටවන්න වනවන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඉතින් ඒ නිසා අපි මේ සල්ලි තියෙනවයි කියලා ඉවරලා කාර් දෙකක් තිබ්බහමකෝ තුනක් තිබ්බහමකෝ හෙලිකොප්ටරයක් තිබ්බහමකෝ කියලා අපි සාධාරණීකරණය කරාට ඒකේ මොකද්ද සමාජ නීතියක් උල්ලංඝනය වෙනවා. ඉතින් අනවශ්‍ය විදියට රූප බලනවා නම් අනවශ්‍ය විදියට ශබ්ද අහනවා නම් ගන්ධ රස පහස හැම එකකම තියෙන මේ ටිකට කියනවා වීතික්කම කෙලස් කියලා. මේන් උපදින කෙලස් වලට කියනවා වීතික්කම භූමි කියලා. ඒකයේ සම්බන්ධ වෙන අනික් පරසයට සිද්ධ වෙනවා තමයි සිද්ධ වෙනවා. ඒ පද්ධති වැඩිකල් තියන්න බැවුවට කියලා ම්ලේච්ඡ පද්ධති කියලා වැඩි පද්ධති කියලා කියනවා. කිසිම කෙනෙක් නීතියක් ගරු කරන්නේ නැහැ. ඉතින් ඒ මට්ටමට ගියොත් ආණ්ඩුවක් කරන්න බෑ නීතියක් පවත්වන්න බෑ පොදු වස්තු තියන්න බෑ ඒක නිසා සංවර්ධනයක් කරන්න බෑ පුද්ගලයා වශයෙන්ුත් මේ ශිෂ්ට වෙනවයි කියලා කියන්න බෑ සීල නැති මනුස්සය අශිෂ්ටයි කියලා කියන්න වෙනවා ඒ නිසා අපි මේ රකින්න පන්සිල් අටසිල් දසසිල් ආදී මේ සීලයන් බෞද්ධ ශිෂ්ටාචාරය කියන්නේ ඕකට යම් කිසි කෙනෙක් සීලයක් සමාදන් වෙනවා නම් එයා මෘදු භාවයටපත් වෙනවා එයා ඒ වගේම කෙනෙකුට ආමන්ත්‍රණය කරන්න පුළුවන් හික්මිච්ච තත්වයකට හී හීතල වෙච්ච තත්වයකට සීලවන්ත තත්වයකටපත් වෙනවා. ඉතින් ඒ නිසා යෝගාවචරය දැනගන්න ඕනේ අපි මේ වැඩමුළුවකට මුළු දීලා ගත කරනකොට මේ රට්ටු ලෝකේ තියෙන නීච පද්ධතියට එහා ගිය යම් සීතල ගතියක් හික්මිච්ච ගතියක් සීලයක් අපි ළඟ තියෙනවා. එහෙම නැත්නම් ඒ වීතික්කම කෙලෙස් ඇවිස්සීලා આવොත් Tamanට තහණී පරිසරයටත් හානි ඒ වගේම බලානින මනුස්සයට තියෙන මුණ්ඩ මොකටේ කන්න දෙන්නේ මේ නොකෑමන දහවතුරා පට්ටපඳුරු જાතිය අවිල්ලිවලා මේකේ සිල් දකින්නෙත් නැතුව මේ භාවනා කරන්න හදනවනම් ලංකාව වගේ රටක දෙන්නේ නැහැ. සල්ලි දීලා කරන එකක් නෙවෙයිනේ. ඒක නිසා ඒ හික්මීමක් අවශ්‍යයි. අපි ඒකට කියනවා වීතික්කම භූමි කියලා. ඒක උල්ලංඝනය කිරීමක් කියන වචනේ පාවිච්චි කරන්න තියෙන්නේ. අපි දෙවේලේ කල්පනා කරන්න ඕනේ මේ අපිට මේ කාණ්ඩ දෙන මිනිස්සු අපිට මේ සලකන මිනිස්සු මොකටයි මේ දෙන්නේ? නැහැක මොකටද? අපි ආපහු මොනවද දෙනවා කියලාද? ඒ මිනිස්සු දැකලා පහදින්න තියෙනවා. නූපන් සද්ධාවත් වෙන උපදින්න ඕනේ. උපන් සද්ධාවත් වෙන වැඩෙන්න ඕනේ. ඒක තමයි අපි යත්තන්න දෙන සැලකිල්ල. ඉතින් ඒ නිසා ආකල්ප සම්පත්තියක් තියෙනවා. අන්නේ ආකල්ප සම්පත්තියට අපි කියනවා සීලානුගහිතය කියලාත් කියනවා. ඒ වගේම වීතික්කම භූමිය නැති කිරීම කියනවා. ඉතින් වීතික්කම භූමියෙන් ඉවත් වෙලා නැත්නම් වීතික්කම භූමිය යටතේ තමයි කෙනෙකුට ආගමක් සදාචාරයක් විනයක් හික්මීමක් දියුණුවක් ලබන්න පුළුවන්. ඒ නිසා ඒක මූලික අවශ්‍යතාවයක් කියලා කියනවා. ඊට පස්සේ තමයි යාට තේරෙන්නේ මේ කය වචන දෙක මේ විතික්‍රම භූමිය විතික්‍රම කෙලස් නොවන විදිහට රැක්කට හිතේට කිසිම බලපෑමක් සීලෙන් කරන්නේ නැහැ. හිත හදන වැඩේට හෝ හිතට යම් ආකාරයක පණිවිඩයක් සීලෙන් යන්නේ නැහැ. එනිසා අපි සීලෙන් කරන්න තියෙන්නේ කය වචන දෙකම පමණයි. ඒක අවශ්‍යයි. ඒක සමාජික පැවැත්මට අවශ්‍යයි. ඉතින් එහෙම ඉන්න කෙනාට තේරෙනවා අපි මෙතන ඉඳලා සිල් ගත්තට අපිට කම්මජ, චිත්තජ, උතුජ ආහාර හේතු නිසා ඉඳපු ගමන් අපිට මේ කාමයේ මතුවෙනවා. ඉඳපු ගමන් අපිට ද්වේෂය මතුවෙනවා. ඉඳපු ගමන් අපිට අවිජ්ජාදී ඔය අනුසේ ධර්ම මතුවෙනවා. මතුණාට පස්සේ තේනවා මේ කරගෙන ගියේ ශිල්පද ටික රැකගෙන යන්න බෑ. අපේ හිත නොයික් පිච්චකතිය නිසා, අදාන්තකතිය නිසා මේ හිතේ යම් අනුග්‍රහයක් නැතුව මේ අපි කරගෙන යන සීල පද්ධතිය ගෙනියන්න බෑ කියලා ඒක තේරිච්ච කෙනා සීල අනුග්‍රහිතයට පස්සේ නැත්නම් වීතික්කම කෙලස් මර්ධනය කිරීම සහ යටපත් කිරීම කියන දක්ෂතාවයේ මතින් සමාධි ශික්ෂාවට යනවා. එතකොට පරිඋත් ทาน කෙලස් කියලා જાතියක් තියෙනවා. වීතික්කම කෙලස් යටපත් කරාට පස්සේ පමනක් පේන. මම මෙතෙල්ල විස්තර කරනවා පොඩ්ඩක්. ඒකට අහුම්කම් දෙන්න මේ මේකේ තියෙන ප්‍රායෝගික වටිනාකම. අපි සීලය පිළිබඳ තැකීමක් නැතිව අසික්ෂිතව අසික්ෂිතව කියන වචනම අසික්කිතයි කියලා කියන්නේ. අසික්ෂිතව හැසිරෙනකොට අපේ හිතේ පරිඋත් ทาน කෙලස් කියලා જાතියක් තියෙන බව එයා දන්නේ නැහැ. සතුම් මරමින් හොරකම් කරමින් කාමීත්‍යාචාරය කරමින් බොරු කියලා මේ සචන පරිසචනයේ යෙදී ඇලි ගලි වාසය කරන කෙනාට මේ කෙලස් වල ඊට වැඩි සිව් මට්ටමක් තියෙන බව දන්නේ අපි හිතමු අපි ඒක සමාදන් වෙලා සීල රැකලා සතුම් මරන්නේ හොරකම් කරන්නේ කාමීත්‍යාචාරය කරන්නේ බොරු කේලම් ඒ සචන පරිසවචන කරන්නේ කියලා සිල් සමාදන් සමාදන් වෙලා අපි ඇවිල්ලා මේ භාවනා කොටේ වාඩි වෙනවා කියලා හිතන්නකෝ වාඩි වෙලා ඉන්නකොට අර සිල් රැක්කයි කියලා සිල් සමාදන් වුණයි කියලා හිතේ දශම ස්ථානයක්වත් ඉඩක් නැහැනේ මේක නිතරම කාමරාගෙන් පෙළෙනවනේ හිත දෙකම දශම ස්ථානයක්වත් ඉඩ දෙන්නේ කාමච්ඡන්දේ නැත්තම් ව්‍යාපාදයෙන් පෙළෙනවා. එහෙම නැත්නම් තීන මිද්දෙන් පිරෙනවා. ඒ නැත්නම් විචිකිච්ඡා උද්දච්ච කුක්කුච්ච. ඒක නිසා සිල් රැක්කයි කියලා. එහෙම නැත්නම් මේ තට්ටේ ගෑවයි කියලා. එහෙම නැත්නම් මේ සිවුරක් දැම්මයි කියලා. භාවනාවට ඇවිල්ලා වාඩි වුණාට පස්සේ මොකද වෙන්නේ බලන්න හිතේ මොනම වෙලාවකවත් හිස්තනක් හෝ පිරිසිදුකමක් හෝ නික්ලේශී චිත්තක්ෂණයක් එන්නේ අර කාම ගුණ වෙනුවට දැන් කාම ඡන්දේ කියලා හිතේ නීවරණ මතුවෙන්න පටන් ගන්නවා. කාම ගුණයන් වල ඉන්නකම් කවදාකවත් නීවරණ කියන එක අඳුරන්නේ නැහැ. යම් වෙලාවක බුද්ධ ශාසනය ගැන හිතලා, manussකම ගැන හිතලා, ක්ෂණ සම්පත්තිය ගැන හිතලා සතුම් මැරීම, හොරකම් කිරීම ආදී දේවල් නතර කරලා ඒ වුණුත් නෙවෙයි. ඊට පස්සේ සමාධි ශික්ෂාවට යන්න ඕන කියලා යම් කිසි කෙනෙක් ගියා නම් තව උසස් මට්ටමකට ගියා නම් සීලෙන් තමන්ගේ මට්ටම උසස් කරලා සමාධි ශික්ෂාට ගියා නම් යාට තේනවා කාම ගුණ නැති වුණාට හිතේ කාම ඡන්දේ නැති වෙලාවක් නැහැ. හිතේ ව්‍යාපාදේ නැති වෙලාවක් නැහැ. හිතේ තීන මිද්දේ නැති වෙලාවක් නැහැ. උද්දච්ච කුක්කුච්චේ නැති වෙලාවක් නැහැ. විචිකිච්ඡා නැති වෙලාවක් නැහැ. පෙත්ත කපලා නීවරණ ටික තියෙනවා. දැන් මෙතනදී බුදුරජාන් වහන්සේ අපට ඉල්ලා හිතනවා තේරුම් ගන්න මේ කාම ඡන්දය හොඳයි කාම ගුණයන්ට වැඩි. කාමයේ යෙදී ගත කරගෙන ඇලී ගලී වාසය කරන අලියතුන්ට ආස කරන රත්තරම් මිනිමුතු වලට ආස කරන ඉඩම් ආස කරගෙන දරුමල්ලන්ට ආස කරගෙන ඉන්න මේ කාම ගුණයන්ට වැඩිය ඒක අයින් කරාට පස්සේ හිතට එන කාම ඡන්දය කියන පරිඋත්ථාන කෙලෙසේ වීතික්‍රම කෙලෙස් ඉවත් කරලා ඉහළට යන්න හදන කෙනාගේ හිතට එන මේ පරිඋත්ථාන කෙලෙසය වීතික්‍රම කෙලෙස් වලට වැඩිය හොඳයි කියන එක ඒත්තු ගන්නද මම මේ කියන්නේ. හැබැයි මම දැකලා තියෙනවා කිසිම යෝගාවචරයක ඒක පිළිගන්න කැමති නැහැ. ඒගොල්ලෝ වීචිකම කෙලෙස් වලටත් වගේම පරිඋත්ථාන කෙලෙස් වලටත් නොදකින් කියලා මූණට කෙල ගන්නවා. හොඳට මතක තියාගන්න පරිඋත්ථාන කෙලෙස් වලට ඒක හඳුනාගෙන ඒක තේරුම් ගන්නකම් අපිට වීතික්‍රම කෙලෙස් අයින් කරන්න බෑ. ඒක නිසා මතක තියාගන්න වීතික්‍රම කෙලෙස් නැතිකරන්ඩ වීතික්‍රම කෙලෙස් කියන්නේ ගොරෝසු කෙලෙස් නැතිකරන්න ඊට වෙදී සියුම් කෙලෙසයක් අල්ලන්න ඕනේ. සියුම් කෙලෙසෙට තමයි නීවරණ කියන්නේ පරිඋත්ථාන කෙලෙස් කියලා කියන්නේ. ඒ පරිඋත් ทาน කෙලෙස් වලට ද්වේෂ කරන්න ගත්තොත් කවදාකවත් අපිට ආයෙත් එන්නේ කබලෙන් ලිපට වැටෙන එක තමයි. ඉතින් ඒ නිසා පුදුම විදියට බුදුරජාණන් වහන්සේ තේරුම් කළ දෙන්න උත්සාහ කළා තියෙනවා. මේ වාඩි වුණාට පස්සේ එන හිතට නැගෙන මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච කියන ඒවල් හිරිහැර කරාට පෙළුවට දැව්වට තැව්වට ඒ දැවිලි තැවිලි තියෙන නිසා තමයි Taman දන්නේ දැන් පරිඋත් වීතික්කම කෙලස් නැහැ කියලා. වීතික්කම කෙලස් නැති වෙනකොට ලූල නැති බලට කණය පඬිත වෙනවා වගේ පරිඋත්තාන කෙලස් වෙනවා. ඒ යෝගාවචරයේ පරිඋත්ථාන කෙලෙස් නොදකින්න ඔබතන් කියලා ද්වේෂ කරන්න ගියොත් කවදාකවත් ඒ සටන සාර්ථක වෙන්නේ නැහැ. මේක තේරුම් ගන්න ඕනේ අර විශාල කෙලෙස් කන්ද අයින් කරන්න මේ පුංචි කෙලෙස් අල්ලන්න වෙනවා. අල්ලනවම කියලා නෙමෙයි කියන්නේ ඒකට ද්වේෂ නොකර ඉන්න වෙනවා. ඒක නිසා මේ අනුසය කියන කෙලෙස් දැනගන්න ඉස්සෙල්ලා පරිඋත්ථාන වීතික්‍රම කෙලෙස් දැනගෙන ඒක නැති කිරීමේ අදහසෙන් ගත්ත මේ පරිඋත්ථාන කෙලෙස් දැනගෙන පරිඋත්ථාන කෙලෙස් නැති කරන්න ඕනේ නම් ඊට වැඩිය සියුම් වූ අනුසය කෙලෙස් දැනගන්න ඊට පස්සේ තමයි අනුසය කෙලෙස් නැති කරුවට පස්සේ තමයි කට්ටායන් තුනකින් තමයි අපි මේ කෙලෙස් සටන දිනන්නේ. ඉතින් ඒ නිසා භාවනා ලෝකයේ කියන්නේ මේ පරිඋත්ථාන කෙලෙස් එක්ක කරන උරුට්ටුව. ඒකෙදී හැම කෙනාම මේ පරිඋත් ทาน කෙලෙස් වලට ද්වේෂ කරනවා. කාමච්ඡන්දේට ද්වේෂ කරනවා. ව්‍යාපාදයට ද්වේෂ කරනවා. නිජමතට ද්වේෂ කරනවා. උද්දච්ච කුක්කුච්චට ද්වේෂ කරනවා. විචිකිච්ඡාට ද්වේෂ කරනවා. ඉතින් බුදුරජාණන් කියනවා මේ නීවරණ වලට පොහොරක් තමයි ආහාරයක් තමයි ද්වේෂය. ඉතින් නීවරණ වලට ද්වේෂ කරන කරන්නේ ඒක වැඩෙනවා. ඉතින් ඒක නිසා නීවරණ වලට ද්වේෂ කරන්න එපා. නීවරණ නිසා තමයි අපි දන්නේ පරිඋත් වීතිකම කෙලෙස් දැන්නේ. අපි ළඟ තියෙන පරිඋත්ථාන කෙලෙස් විතරයි. මේ පරිඋත්ථාන කෙලෙස් වල හොඳට දැනගන්න ඒක මේ ප්‍රයෝජනයක් තියෙනවා. අර විශාල ගොරෝසු කෙලෙස් නැති කරන මේ සියුම් කෙලෙසිය ඉන්නේ. ඒක නිසා ඒකට ද්වේෂ කරොත් කබලෙ ලිපට වැටෙන නිසා මේ අනුසය කාම ගුණ ඊට පස්සේ කාම රාගය ඊට පස්සේ තමයි කාම රාගානුසය මේ කෙලෙස් මට්ටම් තුනක් තියෙනවා. දැන් අපි මේකට තියෙන සුදුසු වෙන්නේ කොහොමද? අපි කොයි රාග හරි කොහොම හරි අපේ ජීවිතය අපිට දැනලා තියෙනවා මේ කාම ගුණයන්ගේ යෙදී ගත කරන ජීවිතයට වඩා කාම ගුණයන්ගෙන් අයින් වෙච්ච අබිනිෂ්ක්‍මණයක් කාම ගුණයන්ගෙන් වෙන් වෙච්ච ගීගයත හැරීමක් කියන එකක් කාම ගුණයන්ගෙන් වෙන් වෙච්ච කියන නික්ම යෑමක් මෙතන ඉන්න ඔක්කොමලා තියෙන මේ වෙනකොට සිද්ධ වෙලා ඉවරයි එක්කෙනෙකුටවත් ඒක මතක නැහැ. එක්කෙනෙකුටවත් මතක නැහැ අපි මෙතෙන්ට මොන සටනක් දුන්නද කියලා. ඊට පස්සේ අපි ඒක අමතක කරපු භවයේ තකතිරුකම පේනවා. මේ ඊගාවට හම්බ වෙන කාමච්ඡන්දයත් එක්ක පුදුම රණ්ඩුවක් කරන්නේ. මේ කාමච්ඡන්දේ හම්බුනේ කී කී අතාරපු නිසා තමයි. ජීවවල ලිනකොට කාමච්ඡන්ද කියන කතාවක් එන්නේ නැහැ. ඒකෝට කෙලින්ම කාමමිත්‍යාචාරය. දැන් කාමීත්‍යාචාර කියන බරපතල කෙලෙස් අයින් කරපුවම මේ ගාවට කොට්ටෙට ඇවිල්ලා වාඩි වුණාට පස්සේ තේරෙනවා අපිට කාම ඡන්දේ කියලා එකක් එනවා. ඒක කියනවා මෙහෙම කතාවක් ගඟට ගිහිල්ලා නානකොට කිඹුලෙක් කන්න ගියා නම් ඒක ගෙදෙට්ට ගෙනල්ලා බෙහෙත් කරනකොට වටතිර ඇදලා තියාගෙන ඉන්න කියන හූණ දැක්කොත් එහෙම හූණා ඒකට ඇවිල්ලා වැහුවොත් එහෙම හරි භයානකයි. ඒ නිසා ගෙදර ගෙනාට පස්සේ කිඹුලගෙන් බේරගත්තට පස්සේ හූණගෙන් බේරගන්නයි කියලා කියනවා. කිඹුලගේ මල්ලි කියලා කියනවා හූණා. ආන්නේ වගේ තමයි අපි මේ කාම ඡන්දෙන් කාම ගුණයන්ගෙන් අයින් කරපු මේ හිත දැන් කාම ඡන්දයෙන් පරිසම් කරන්න කාම ඡන්දයට ද්වේෂ කළ බෑ. ඒක නිසා කාම ඡන්දේ මතුවෙනකොට හිතා ගන්න මේ කාම ඡන්දේ තියෙනවයි කියලා කියන්නේ මගේ හිත කාම ගුණයන්ගේ නෑ. දැන් තියෙන්නේ හිතේ නගින කෙලෙස් විතරයි. අර වගේ සතුම් මැරීමක් මයින් ගෙන්නේ නැහැ. හොරකම් කිරීමක් වෙන්නේ නැහැ. කාමීත්‍යාචාරයක් වෙන්නේ නැහැ. බොරුව කේලම හිස් වචන පරස වචන නැහැ. ඒ නැති බවට තියෙන සාක්ෂිය තමයි හිතට නැගිච්ච කාමච්ඡන්දයක් තියෙනවා. මෙන්න මේ කාමච්ඡන්දයත් එක්ක කරන රණ්ඩුව තමයි භවනා කරනවා කියන්නේ කවදා හෝ කාමච්ඡන්දය ඒකාග්‍ර භාවයෙන් ඒකෝදි භාවයෙන් එකම අරමුණක වැඩි වෙලා පැවැත්වීමෙන් ඒ ඇති වෙන කාම ඡන්දයත් විකල්පයක් මාර්ගෙන් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන්. ඒක භාවනා ලෝකෙදී විස්තර කරනකොට කියන්නේ විවිධ අරමුණු දිගේ හිත පැනීම කාමච්ඡන්දේ. එකම අරමුණක බොහෝ වෙලා පැවතීම ඒකෝදි භාවය. ඒකාග්‍ර භාවයෙන් අපි කරන්නේ අර ගෙවල් වල තියෙන කාම ගුණයන්ගෙන් වෙන් වෙලා නික්මිලා ඇවිල්ලා හිත දිහා බලනකොට පේනවා ඒ හිත පිස්සු ඇදිච්ච වඳුරෙක් වගේ. පණින්නේ අත්ෙන් අත්තට බලලා නෙවෙයි. ඒ තරම්ම කඩප්පුලි හිතක් ඒ තරම්ම නොකෑමදා දහපතුරා හිතත් මේක මගේ කියා ගන්න. මේක මගේ නෙවෙයි. මේක දකින්නයි මේ ගිය ගියත ඇරියේ. මේක දකින්නයි මේ කොට්ටයක් උඩ වාඩි වුණේ. මේක දකින්නයි බුදුහාමුදුරගේ බණ ඇහුවේ. මේක දැක්කට පස්සේ මූණට කියලා ගහන්න යන්න එපා. මේ හිතේ හැටි. මේ එක්කෙනෙකුටවත් නෑ එහෙම වෙනන්ති හිතක්. භාවනා කරන්න ආවට පස්සේ තමයි දැනගන්නේ මේ ඔක්කොමලා ගෑනු වුණත් පිළිම වුණත් බටහිර වුණත් ආසියාකරේ වුණත් උගත් වුණත් නුගත් වුණත් හිතේ කාමච්ඡන්දය ඇතිනම් සියල්ලම තමයි. නමුත් අපි තනියම විඳවනව නෑ නෑ මේක මගේම කඩප්පුලි හිත මට විතරයි මෙච්චර කාමේ තියෙන්නේ කියලා නෑ ඔක්කොටම තියෙනවා මට ඉස්සල්ලාම ඔය සත්‍ය පිළිබඳ මතක් කරන වෙලාවේ මට උගන්වුවේ ධම්මික හාමුදුරුවෝ එතකොට මගේ වයස 26යි කාමයේ කිව්වහම ගොජ්ජ දාන කාමයක් යන්නේ කාමම් තල කරවන්ද ආඩදි කියලා කියනවා. කාමයේ ඔලුවට ගහලා නටනවා. ඒ සාධාරණයිනේ අවුරුදු 26යි ගල්ලිලන්දාරියකට කාමෙන් නැත්තම් කාටද දෙන්නේ? ඉතින් මම ඒ ආමුරණ කීලක ඔබ වහන්සේ කියන සත්‍ය හරියන්න පුළුවන්. හැබැයි මට නම් කිට්ටු කරන්න බෑ. මම කියන්නේ කාමයේ පිළිබඳ පුදුම ඉතින් කො උඹට විතරනේ මටත් තියෙනවා කියෝ. දැන් මේ හාමුදුරුවෝ කතා කරන්නේ. ඉතින් මං හිතුවා සුද්දට ඒක නෑ කියලා. මං හිතුවා ආමතුරන්ට ඒක නෑ කියලා බලනකොට හොඳ වෙලාවට සම වයස්. ඊට පස්සේ කිව්වා මේක ඉතින් එන්නේ නැත්තම් නේ පුදුම උඹට තියෙනවා. ඉතින් මං කිව්වා ඉතින් ඒ එතකොට අපිට කියලා තියෙන එක නැති කරන්න කියලා. නැති කරන්නේ කොහොමද යකෝ ඒක දන්නේ නැතුව. දැන්නේ උඹ දන්නේ. ඔයගොල්ලෝ කිව්වනම් ඒ කාලේ ඇවිල්ලා මං 7 5කට ගණන් කරලා සුද්දෙක් නිසා ඇහුවා මං. හාමුදුරු කෙනෙක් නිසා මම ඇහුවා මම කව ස්වාමීන් වහන්සේ ඔබ ඇත්තටම කියන්නේ ඔව් ඔව් අපි ඔක්කොම එකයි අපි ඔක්කොම කාමයේ ඇති සමානයි ඒකේ කිසි වෙනසක් නැහැ ඒක දැනගෙන කෙලින් කියවන් දන්න කෙනෙකුට වැඩිමහල් කෙනෙකුට සීලේ තියෙන කෙනෙකුට භාවනා තියෙන කෙනෙකුට ඒකට එයා කියලා දෙයි මොකද්ද කළ යුත්තේ ඔකට එනකොටම යකා එනවා කියලා දුවන්න පටන් ගත්තොත් යකා එක්කනේ දුවන්න වෙන්නේ එහෙම නෙවෙයි නතර නම කියලා අඬ ගහපන් යකා නතර වෙනවා මට අවුරුදු 8ක් ගියා මුන්ද මේ කියන වචනේ අහලා කාමයේ කියන එක හිතට කියන තව නමක්. පෘථග්ජන හිතයි කාමයේ දෙකම එකයි. එහෙමනම් හිතක් නැති වෙන්න ඕන. කාමච්ඡන්දයක් නැති වෙනවා හිතක් නැති වෙන්න ඕන. අටුවාවේ නම් තියෙනවා ද්වේෂ චරිත, කාම චරිත, මෝහ චරිත කියලා. ඒ බයිලාවක් නෑ. කම නාම කාමේ තියෙනවා හිතේ. මොකද මේ જાතිය බෝ කරන්න බෑනේ කාමේ නේද? මේක පරිණාමයේ හැදිලා තියෙන જાතිය බෝ කරන්න මේ අන්තර වෙන මොකටවත් හදලා නැහැනේ. ඒක නිසා මේ කාම ඡන්දේ තේරුම් ගන්න හරීම අමාරුයි. මොකද අපි හිතනවා කාම ඡන්දේට වෛර කරන කාම ඡන්දේ නැති කරන්න. ඒක මේ පරිසරේ බලලා යා කොච්චර බලවත්ද කියලා බලලා නෙමෙයි පහර දෙන්නේ අපි. හතුර කොච්චර බලවත්ද කියලා ඔත්තු බලලා නෙමෙයි පහර දෙන්න යන්නේ. ඉතින් පරදිනවා. ඒක නිසා කවදා හෝ තමන් භාවනා කරනකොට මේ කාමච්ඡන්දේ එනවනම් හිතන්න කාමච්ඡන්දේ කියලා මෙතන බුදුරජාණන් වහන්සේ වතක් කරන්නේ මතක් කරන්නේ අර්ථකථන දෙන්නේ සීමිත මේ වැඩේට ගැලපෙන විදිහට අරමුණෙන් අරමුණට පනින හිත කාමච්ඡන්දේ අරමුණෙහිම නැවත නැවත පවතින හිත ඒකෝදි භාවය ඒකාග්‍ර භාවය ඉතින් අපි නිතර පනින හිතක් අරගෙන ඇවිල්ලා නිකන් හරියට පොළවේ ගහනකොට බෝලයක් උඩ පැන පැන පැන පැන එනනේ බම්පෙනවනේ ඉතින් ඒ බෝලෙට ගහ ගහ ඉන්න පුළුවන්. ඒක උඩ දැම්මොත් එම්බි වැටලා නටලා නටලා නටලා නටලා ඒක වැටෙනවා පාතම තැන්න ගිහිල්ලා බෝලේ බම්පෙබි යනවා. ඒ වෙනුවට කියනවා සත පහක් උඩ දාන්නේ කියලා. සත පහ උඩ දාමඩ කැරක් කැර ගිහිල්ලා වැටිච්ච තැන හිටිනවනේ. සත පහර බෝලේ වගේ යන්නේ නැහනේ. ඒ නිසා කියනවා බෝලේ අසික්කිත හිතක්. සත පහ ශික්ෂිත මනසක් කියලා. ඒ නිසා අපි බලනවා මොන හරි තැනකට හිත වැටුනහම ඒකේ චිත්තක්ෂණ දෙකක් පවත්වන්න පුළුවන් දෙකේ. පැන පැන යන හිත දිහා බලලා ඉන්න ඕනේ. බලනකොට තමයි තේරෙන්නේ අපි කරන පරීක්ෂණය මේකයි, නිරීක්ෂණය මේකයි, නිගමනය මේකයි. අරමුණක් නැත්තම් ඉඳගෙන බලන්න මොනම දෙයක්වත් අරමුණක් දාන්න නැතුව හිත කොච්චර නොසන්ඩාලා තියලා කොච්චර අරමුණෙන් අරමුණට පයින්වත් කියලා. කොච්චරක් පන්දනං චපලං චිත්තං ස්පන්දනය වෙනසුලුද චපලද හිත දුරන් ගමන් ඒක තරම් අසරීරං ගුහාතයක්. දුර යනවා ටොං ගාන හිත හතපුන් ගාන මතක නැහැ. තනියම යන්නේ වරෙන් මචං යම් මචං කියන්න කවුරුත් නැහැ. අසරීරං. ශරීරයක් නැහැ. ආන්නේ හිත දිහා හුදුවට බලන්න මේක මගේ කියාගත්තොත් පුදුම තැවීමක් වෙනවා. මේක මනුස්ස හිත. මට හම්බෙලා තියෙන භාගයේ පෙන්නනවා කිසිම චාරයක් නැහැ. කිසිම එකෙකුට හෝ එකියෙකුට න්‍යාය පත්‍රයක් නැහැ. හිත ඊගාවට පණින එක හිතන්නවත් බෑ. මේ මෙතන හිටපන් කිව්වට පණිනවා. ඉතින් අපි කොහොමද දරුවෝ හදන්නේ? අපි කොහොමද ශිෂ්‍යයෝ හදන්නේ? අපි කොහොමද යටත් වෙතිය හදන්නේ? මහේ කාටත් මහේ කීටත් නැහැ නේ එහෙම හිතපවත් ගන්න පුළුවන්. මේක බාර ගන්න නැති දේශපාලන නායකයෝනේ අද ඉන්නේ අපට. මේක බාර ගන්න නැති ගුරුවරුන් අද ඉස්කෝලවල ඉන්නේ අපට. මේක බාර ගන්න නැති නායකත්වයේ දෙන පැයියෝනේ අපිට ගම්බුගා මේ පැහියෝයි ගරුයි මුදුන වෙන්න හදන අමනියෝනේ මේ කතා කරන්න හදන්නේ බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලාම කිව්වේ තමන්ගේ හිත දිහා බලලා කිව්වා. නික පන්දනං ස්පන්දනේ වෙනසුරුයි චපලං චපල වෙනතුරින් චිත්තම් බුදුරජාණන්සේ කිව්වේ ඒක මේ මුස්ලිම් මිනිසයාගේ හිතයි මේ මම මේ කතා කරන්නේ කතෝලික මිනිසයා කිව්වේ නෑනේ. ඔක්කොටම දුන්නා. මෙන්න මේක දකින්නකොට තමන්ගේ හිත ස්පන්දනේ වෙන දෙයක් බව උඩ දාපු බෝලයක් වගේ ස්පන්දනේ වෙනවා චපලයි. න්‍යායපත්‍රයක් නැහැ. මේන්න මේක දැක්කට පස්සේ කාටද පුළුවන් මේක ධර්මතාවයක් කියලා තේරුම් ගන්න. තැවෙන්නේ නැතුව මේක මගේ හිතන දකින්න පතන් කියන වෙනුවට ආන් ඒ කෙනාට කියත හැකි අරමුරෙන් අරමුරට නිතර පණින සුළු ගතිය තියෙන හිත කාමච්ඡන්දේ. ඒක තමයි දී ඇතිදී අපි මෙතෙක් කල් කෙරුවේ ඒකනේ. පුළුවන් තරම් රූප බලනවා, ශබ්ද අහනවා, ගන්ධ බලනවා, රස බලනවා, පහස ලබනවා, රූප කෙව්වත් වර්ණ සටහන් මාරු කරනවා. ශබ්ද ඇහුවත් ಭಾರತೀಯ සංගීතයේ, උත්තර ಭಾರತೀಯ සංගීතයේ බටහිරද, සයිලන්ස්ද, මේ මේ රොක් මියුසික්ද එක එක જાති මියුසික් එක එක ඩොල්බි දාගෙන අහනවනේ, ස්ටීරියෝ දාගෙන අහනවනේ. ඊට පස්සේ රස බලන්න ගියාම චීන කෑමද ජපන් කෑමද සයිවර් කෑමද ඉතාලි කෑමද දැන් එන්නේ එන්නේ අන්තිමට ගියාම මොන තරම් කෑම જાත් තියනවද මේ අම්මන්ඩිලා උයන්න ගියාම තොරල් ගලලා ලලු වෙන්නේ සූපසාත්‍රේ කියලා ඉතින් ඊට පස්සේ දිව ඉල්ලන අරක දීපන් මේක දීපන් කියලා ඊටසේ ගඳ සුවඳ කොච්චරක් જાති අද තියනද කඩේකට ගියාම මේ සුවඳ අවුන්සයක් ගන්න කීයක් ගෙවන්න ඕනේ ප්‍රධාන නගරකේ සුවඳ කඩයක් නැත්නම් වැඩක් නැහැ. ඒක ඒ නගරෙම වැඩක් නැහැ. ඒ තරම් ශරීර ගඳ වෙන මොකද්ද ඔය? ඔය සුවඳ જાති හොයනවා කියලා කියන්නේ. ඊට පස්සේ පස්සට විල්ලුද්ද જાති බලන්න. කාර් යාන වාහන කොට මෙට ඇඳ ඇතිරිලි. ඉස්සර මහරජවරු පාවිච්චි කරපු දේවල්නේ දැන් සාමාන්‍ය මධ්‍ය ප්‍රජනතාව පාවිච්චි කරන්නේ. මේක නියතට රට දියුණුව කියලා කියන්නේ. ඉතින් මේක වඩ වඩා ඉඳලා මේ රූපෙන් සද්දෙන් ගන්ධෙන් රසෙන් පණින පිස්සු ඇවිත් මේ හිතට එක අරමුණට චිත්තක්ෂණ දෙකක් හිටපන් කියලා කියනද ඒක නා සීල ශික්ෂාවේ මේකට කිසිම අනුග්‍රහයක් නැහැ කියලා තේරෙනවා. කද්දාවත් නැහැ. සීල ශික්ෂාව කියන බේතෙන් සමාධි රෝගයට බෙහෙත් හොයන්න බෑ. සීල ශික්ෂාවෙන් දුස්සීලකම කියන රෝගයට බෙහෙත් හම්බ වෙනවා. ඉතින් සමාධි ශික්ෂාවෙන් විතරයි අතමාහිත හිත හදන්න පුළුවන්. ඒ නිසා අපි මේ වැඩමුළුවේ දවස් 10ෙම කරන්න හදන්නේ. මොකද්ද? එකම අරමුණක චිත්තක්ෂණ දෙකක් තියා. දිනු. මම ඉඳගෙන ඉන්න බව එක දිගට චිත්තක්ෂණ දෙකක් දන්නවනම් මෙතෙන් එනකොට එහෙමවත් නැති මිනිස්සයා ඔච්චරයි සමාධි භාවනා කියලා කියන්නේ. ආස්වාද එකක් බලන්න පුළුවන් විදිහට ආස්වාද ප්‍රසවාස රැලි දෙකක් බලන්න පුළුවන් නම් භාවනාවේ අඩමුළු සාර්ථකයි. පිම්බීම හැකිලෙන් බලන කෙනාට එක පිම්බීමක් බලපු කෙනාට ඒකවත් බැත්නම් කියත හැකිය භාවනාවට අභව්‍යයි කියලා. එක පිම්බීමක් හැකිලෙම බලපු කෙනාට පිම්බීම හැකිලෙන් දෙකක් කරන්න පුළුවන් නම් පොළවේ පය තියලා ඇවිදින කෙනාට මම ඇවිදින බව දන්නවා. ඉඳගෙන නෙවෙයි මම ඇවිදින බව දන්නවා. පියවර දෙකක් එක දිගට යන්න පුළුවන් නම් ඔච්චරයි භාවනාවේ දියුණුව කියන්නේ. නමුත් අද භාවනා කියලා තියෙන බණක් අහන්න පුවත්පතේ තියෙන පාඩයක් කියවන්න මොන තනං දේවලින් මේක සංකීර්ණ කරලා තියෙනවද කියලා. භාවනා ක්‍රම 40ක් තියෙනවා. ඒ 40ට වෙනම රූප ධාන අරූප ධාන කියලා තව 40 අටකින් වැඩි කරන්න ඕනේ. ඉතින් මේ එක එකන එක එක අල්ලගෙන නටනවා. දොඩම් ගොඩ බදාගත්තා වගේ එකක්වත් අහුවෙන්නේ නැහැ. එකක් කරගන්න. මොකක් හරි ගමන්නේ ඒ අරමුණක් කරගන්න. අරමුණ බලන්නේ අරමුණේ චිත්තක්ෂණ දෙකක් එක දිගට තිබ්බනම් අපිට නිවන් දකින්න පුළුවන් බවට තියෙන සාක්ෂිය. ෂුවර්. එතකොට ෂුවර් අපිට නිවන් දකින්න පුළුවන්. අපිට කල යුත්තේ මෙච්චරයි එකම අරමුණේ චිත්තක්ෂණ දෙකක් පවත් ගන්න පුළුවන් කියලා. තුන හතර යන්න ඕනලු. එයාට දැනගන්න මගේ හිත තිබුණේ අරමුණේ එකම අරමුණේ කියලා. ඒක පොඩි හිතේ තියෙන පොඩි රහසක්. එකම අරමුණේ චිත්තක්ෂණයක් දෙකක් තිබ්බට හිතට ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. එකම අරමුණේ චිත්තක්ෂණ හතරක්වත් එක දිගට ගියාට පස්සේ ඒකේ ගුණය, ඒකේ ආරේ, ඒකේ හික්මීම, ඒකේ ආණ්ඩුමට්ටු වෙච්ච ගතිය යෝගාචරයට තියෙනවා ඒ කුශාග්‍ර සුතමේ ඥානයක් ඇති කෙනෙකුට. අසුවිරු ඥාන ඇති කෙනාට තියෙනවා දැන් නම් මගේ හිත තිබුණේ චිත්තක්ෂණේ මොකද්ද කියලා මගෙන් අහන්න එපා. ඒක බුදුහාමුදුරු දීලා තියෙන අඩුම කාලය පිළිබඳ අඩුම ඒකකය අසුරු සැනක් කියලා කියනවා. ඉතින් අසුරු සැන දෙකක් එකම අරමුණේ තියාගෙන හිටියානම් එයා කාම රාග අනුසයට තාම බැසෙන හැබැයි කාම රාගයට උත්තරයක් හොයාගත්තා. කාම රාගයට උත්තරේ ඒක. ඒකාග්‍ර භාවය. ඒකෝදි භාවයේ සමතේ. එකම අරමුණේ චිත්තක්ෂණ දෙකක් පැවතුනා. ඉතින් අපි මේ පුළුවන් තරම් මේ මූලිකමට අනුපදේශ මාර්ගයේ කමඨාන් සුද්ධ කිරීම මාර්ගයෙන් මේක යෝගාවචරයට දීලා කියනවා ලක්ෂ කෝටි වාරයක් උත්සාහ කරන්න. කරලා කරලා බලන්න කොයි අරමුණේද Tamanට චිත්තක්ෂණ දෙකක් එක දිගට ඉන්න පුළුවන්. ආන්නේ ඒක අල්ලගෙන ඒක තුනක් කරන්න. ඒක හතරක් කරන්න. පහක් කරන්න. එක චිත්තක්ෂණයේ චිත්තක්ෂණ දෙකක් එක අරමුණේ ඉන්න පුළුවන් බව දැන ගැනීමට අපි කියනවා ආසේවන ප්‍රත්‍යය කියලා. අඳුන ගන්න වෙලාව. මම මම යන්නේ මෙන්න මේ අරමුණේ කියලා මට උදව් වෙන්නේ මේ අරමුණ කියලා දැන ගැනීම ඇසුර ආශේවන ප්‍රත්‍යය. ඒක තනි තනියම කරන්න. ඒකට කවුරක්වත් ඇවිල්ලා මේ අරමුණ හිටපන් කියන්නේ කිව්වොත් මේක යාට ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්. ආශේවන ප්‍රත්‍ය කරදී භාවනා කෘත්‍ය කරනවා. ඒකම නැවත නැවත දීලා බලනවා. ඔය එයා මට දීපු යෝජනාව මම දාලා බැලුවොත් හිත ගනීද කියලා. එතකොට තමයි තේරෙනවා යම් යම් අරමුණු කෙරේ අපේ හිත බඳින ගතිය වැඩි අනික් අරමුණු වලට වැඩි. ඊට පස්සේ බහුලීගත කෘත්‍ය ඒකම නැවත නැවත කරගෙන කරගෙන කරගෙන කරගෙන යනකොට තමන්ට මේ ගලකට ගහගෙන ගහගෙන යන්න ඕනේ ගලේ මරේ බලලානේ බුරුදු තන බලලානේ දරයක් පලන්න ගියාම දරේට හනුව දරපැල්ලේ වගේ ගැටේ පලන්න බෑනේ ඒක යට කෙලින් තියෙන ඉර බල්ලා ගහනකොටනේ පැලුම යන්නේ ආන්නේ වගේ තමන්ගේ හිතට කොයි එකද අරමුණු වෙන්නේ ඒ අරමුණත් එක්කම දිගට යනකොට බුදුරජාණන්සේ පුංචි උපමාන දෙකක් අපට දෙනවා. මේ තෝරගන්න අරමුණ උදාසීන අරමුණක් වෙන්න ඕනේ, ස්වභාවික අරමුණක් වෙන්න ඒක සංකල්පයක් වෙන්න බෑ. ඒ වගේ මේක කාම දනවන අරමුණක් වෙන්න බෑ. මිනිසා බුදුරජාණන්සේ සාරා සංකේ කල්පලක්ෂයක් පෙරම් පිරවයි කියලා අපි කියන කතාවේ උන්වහන්සේ අපිට කියනවා මේ කය ස්වභාවික අරමුණක් මේක සංකල්පයක් නෙවෙයි. මේක ප්‍රත්‍යක්ෂණය කළ හැකියි. ඒ නිසා කයට හිත තියලා කයෙහි චිත්තක්ෂණ දෙකක් එක දිගට තියාගෙන පුළුවන් බලන්න ඒ තරම්වත් බෑ අපි අපි මේ කයට ඒ තරම්ම ද්වේෂ කරනවා. අපි ගෑනු කැමති පිරිමි කයට. පිරිමි කැමති ගෑනු කයට. Tamange කයට හිත ආපුවාම ඒක නිකන් අපිට නිකන් හරීම කම්මැලි දෙයක්. ඒ නිසා අපි අතන ගැන මෙතන ගැන අරය ගැන මෙයා ගැන යනවා මිසක් මේ කයෙහි Taman ඉන්න ඉරියව්ව එහෙම නැත්නම් පහසු මේකට කියන ඉඳුන් හිටු පහසුකම කියලා කියන්නේ. අන්නේ ඉඳුන් හිටුම් පහසුකම තමයි අපි නොසලකනම දේ. අපි මේ ආර්යගේ ඉඳුන් හිටු පහසුකමයි මෙයාගේ ඉඳුන් හිටු පහසුකමයි සලසනවා යුතුයකම් ඉෂ්ට කරනවා මිසක්කා. Taman ඉන්නේ පහසුවෙන්ද Taman ඉන්නේ සමබරවද Taman ඉන්නේ ලිහිච්ඡ ස්වරූපෙන්ද කියලා සලකන එකම එක සතා පූසා විතරයි. පූසට ඒක තේරෙනවා. පූස දිහා බලන්න කොයි වෙලාවෙත් ඉන්නේ පහසෙයි. අපි ඉන්නේ දඬු කන්දේ ගැහුවා වගේ එහෙම නැත්නම් කැමරාවට මුහුණ දෙන්න බලාගෙන ඉන්නවා වගේ අපි රංගපෑමක් තමයි කරන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකන් අනික් මිනිස්සු මං කොහොම හිටියොත් හොඳයි කියයිද ඒ නිසා පුම්බන භාවනා කරන්න ගියත් පුම්බනවා භාවනා කරන්න ගියත් රංගපානවා ඊ තරම්ම අනුන්ගේ ඇස්වල ජීවත් වෙන මනුස්සයාට මේ ශාරීරික අවශ්‍යතාවයේ මේ ශරීරය දන්නව හැමදේම ශරීරය කියන දේ අහන්න අපි කොයි වෙලාවද ඇඟත් එක්ක ඉන්නේ කියලා බලන්න මරණ මොහොතේ 100 100ක්ම ෂුවර් ඉපදිලා අවුරුදු 6ක් යනකම් ෂුවර් 6න් පස්සේ 6 4 තේරිච්ච දවසේ ඉඳලා මේ කයට දෙන වද නිසා heart attack වලින් මැරලා යනවා කොලෙස්ටරෝල් කියලා මැරලා යනවා දෙන්න තියෙන වද කවදාකවත් සමබරව දෙන්නේ නැහැ මේකට. විෂම බර අද්දකීම් රාශියක් දීලා අන්තිමට මේ මේ රැකියාවක් කියලා කියන්නේ දස වදයක් නේ. කිසිසේත්ම කය සමබර කරන්න බැරි රැකියාවල් වලට තමයි කියන්නේ වෘත්තීය කියලා. වෘත්තීය කියලා කියන්නේ කරකවන එක තැනක තියලා කරකවන උ මත් කරවලා ඒකෙම වැඩ අර ගන්නවා මැටි පාගෙන ගොන්නුන්ගෙක් වගේ. රස්සාවක් කරන જાතිය එහෙනම් මේ දැන් කාලේ තියෙන රස්සාවල් කරන මිනිස්සු සඳුදා උදේ අමුඩේ ගහගත්තාම සිකුරාදා හැන්ද වෙනකන් අමුඩේ ලිහන්න නැතුව කඹරනවනේ සීනසුදාට ඉඳලා තමයි ඔය යට පහටිය ටික හොදාගෙන පිරිසුදු කරගෙන ඉන්න තියෙන්නේ නැත්නම් අමුඩේ ලියන්න වෙලාවක් නැහැ මොකද දරුවන්ගේ යුතුයකම් අම්මා අප්පගේ යුතුයකම් ලයිට් බිල වතුර බිල අයියෝ මුන්දලා මේ බඩ රස්සාව බඩ විතරක් ගන්නද මේ හම්බ කරන්නේ ලෝකේ ප්‍රකාශයද කියලා බැලුවොත් එක එක්කත් වර්තමාන ජීවත් වෙන උන් කරන්නේ මේ රට්ටු නටන නැටිල්ල හැටියට සූද්දා වෙන්නන ලනු කාලා දඟලන දැඟලිලා ඒ නිසා මේ මිනිසුට කිව්වොත් එම් පොඩ්ඩක් මිනිස්සු උඩ නතර වෙන නතරලා මේ ශරීරේ පොඩ්ඩක් නාවලා කියලා ඉඳපන් කියලා කද්දාකවත් කැමති නැහැ බුදුහාමුදුරු කෙනෙක් එන්න ඕනේ අපිට කියන්න පොඩ්ඩක් වාඩි වෙලා මිනිස්සු ඉනේ වාඩි වෙලා මේක තියා පොඩ්ඩක් බලපල්ලා පොඩ්ඩක් එහාට මෙහාට ඇවිදිනකොට බලපන් මේ රූකඩේ ඇවිදින හැටි එහෙම කිව්වත් අහන්නේ පොඩ්ඩක් වාඩිලා හිටපන් කිව්වොත් එහෙම කෙරුවාම කොහේ ළමයට කිරි දෙන්නේ කවුද හරකුණු තනකොළ කපන්නේ කවුද ගෙදර මනසට තේ හැදලා දෙන්නේ කවුද ඉතින් අදපන් වෛරෝ බර වාගේ කියලා කඹරනවා තියාගෙන කවදා හරි එක තැනක වාඩි වෙලා බලන්න. මේ පුරුද්ද කොච්චර දුරදිග ගිහිලා තියෙනවද කියලා එක තැන චිත්තක්ෂණ දෙයක් ඉන්න බැරි තරම් කඩි ගායක් නෙදී. පුදුමාකාර නැලවිල්ලක් නේ නලියන්නේ. මොකද මේක පද්දලා හොල්ලලා නටවලා දඟර නටුන් නටලා වට්ටක නටුන් නටලා උඩරට නටුන් නටලා පාතර නටුන් නටලා එක තැනක හිටපන් කිව්වහම මොන පිස්සුද පුංචි කාලේ කියනවා මේ දඟ නිසා බෑ කියලා මධ්‍යම කාලේ කියනවා කාම නිසා බෑ කියලා. ලොකු ඉච්ඡාපස්සේ කියනවා කොලෙස්ටරෝල් නිසා බෑ, ආතරයිටිස් නිසා බෑ, කොන් දෙකක්ම නිසා බෑ කියලා. කිසිම වෙලාවක පුළුවන් කෙනෙක් නැහැ. ඒ නිසා බුදුරජාණන් කියනවා පුළුවන් නම් ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්ටිබීදී භද්‍ර යෞවනයේදී එක තැනක තියලා මේ දුවන දිවිල්ල පොඩ එක තැනක නතර කරලා ඒක දිහා පොඩ බලන්න ඉන්න කියලා. ඒක අමාරුයි නමුත් ඒක නෙමෙයි අපේ මාතෘකාව. අපේ මාතෘකාව දෙන්නේ එහෙම කාමේ වීතික්කම කෙලෙස් නතර කරලා පරිඋත්ථාන කෙලෙස් වශයෙන් හිත යම් වෙලාවක ආනපානේ හෝ බිම්බි මැකිලිබ හෝ සක්මණේ හෝ එක දිගට පවත්වාගෙන යන්න ගියත් අපිට තේරෙන්න පටන් ගන්නවා ඒ චිත්තක්ෂණයේ එතන එතන උපදින කෙලෙස් නෑ. ඒක නෝපන්න අකුසල් නොයිපද වීමේ දක්ෂකම දන්නවා. නමුත් තියෙන පරණ අකුසල් වල විපාක වාරය එනවයි කියලා තේරෙනවා. මම නැවතත් ඒක කියනවා මේ අවධාරණය කරන අර්ථයෙන් යම් වෙලාවක දන්න කියන උදාසීන මධ්‍යස්ථ අරමුණක හිත නැවත නැවත පැවැත්වීමෙන් අපි කාමච්ඡන්දේ කියන අරමුණෙන් ගන්නකොට පයින් ගතියට පිටුපාලා එක අරමුණේ පවත්නකොට අපිට තේරෙනවා දැන් මගේ හිත සතිය පිහිටවලා තියෙනවා. මම ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඉන්නේ. මම නැත්තම් ආස්වාස් ප්‍රස්වාසයේ ඉන්නේ. මම පිම්බීම ඇකිලිමේ ඉන්නේ. එහෙම නැත්නම් මම ඇවිදිමේ ඉරියව්වේ ඉන්නේ කියලා හොඳට තේරෙනවා. තේරෙන වෙලාවේ Taman දන්නවා මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව දැනගැනීමෙන් කවදාකවත් කෙලෙස් උපදින්නේ නැහැ. ආශ්වාස ප්‍රශ්වාසයේ දන්නා තාවල කෙලෙස් කිසිදාක උපදින්නේ නැහැ. පිම්බීම හැකිලිම ඉන්න තාවල කිසිම කෙලෙසක් උපදින්නේ නැහැ. ඒ කියන්නේ පැහැදිලිවම හිත අලුතෙන් අකුසල් කරන්නේ. නමුත් సంతානගත වෙලා තියෙන පරණ අකුසල් තියෙනවනේ. අනුසේ වශයෙන් ආසව වශයෙන් එව්ව බුබුලු දාන්න ගන්නවා. ඉතින් යෝගාවචරයට තේරෙනවා සීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවෙන් ඊගාව චිත්තක්ෂණේ මේ පවතින චිත්තක්ෂණේ අලුතෙන් කෙලෙස් නොයිපදවා සිටීමේ දක්ෂතාවය ශාසනික සම්පත්‍ය අපිට ලැබිලා තියෙනවා. නමුත් ගිනාපු පරණ කර්මවල මතු කරන අනුසය තියෙනවා. තාම බුළු දානවා. අන්න ඒකට එහෙම නැත්නම් පිරිසුදු කරගත්ත මේ පාරට ලන්දේ තියෙන කුළු වැටිලා තියෙනවා. මෙන්න මේක සඳහා කටයුතු කරන්න විපස්සනා එහෙම නැත්නම් ප්‍රඥා භාවනාව කියලා වෙනම භාවනාවක් තියෙනවා. අන්න ඒකෙදී තමයි අපිට පෙර කර්ම කරන ලදී වගේ ආසේ අනුසේ වශයෙන් ඇවිල්ලා මේ චිත්තක්ෂණේ කෙලසන වෙලාවේදී ක්‍රියාකල යුතු ආකාරයේ බුදුජානහසේ පෙන්වන්නේ එතනදී විතරයි බුද්ධ ආගම අනෙක් සමයාන්තර දර්ශනත් එක්ක වෙනස් වෙන්නේ. සීලිය අතින් වෙනසක් නැහැ. සරුවචනාංශයේ උපදින දවසේ පිළිසිඳ ගන්න දවසේ මහමාය අභිසවත් අටසිල් සමාදන් වෙලා හිටියේ. ওই පේස කියන උපාසක බුදුජානසෙ ළඟටම ඇවිල්ලා කියන මම අටසිල් රැකලා ඉන්නේ කියලා. බුදුහාමුදුරගේ සමාදන් වෙලා නෙවෙයි. සීලෙ තිබුණා. ඊට පස්සේ නිගණ්ඨනාත පුත්‍රගේ ගෝලිය ආවට පස්සේ බුදුජානසෙ අහනවා ඕගොල්ලන්ටත් ඕගොල්ලන්ගේ සාස්තුන් වහන්සේ සීලයක් උගන්වනවා. ඔව්. මොනවා සීලෙ? පන්සල්. දැන් අපි දැන් මේ අපි බුද්ධ ධර්මයට සින්න කරගෙන කියන්න හදනවනේ. එහෙම එකක් නැහැ. ත්‍රිපිටකය කියලා බලන්න සීලය කියන එක බුදුරජාණන් වහන්සේ උපේපු දෙයක් නෙවෙයි. ඒක එදා තිබිච්ච සම්මත ධර්මයක්. සමාධි භාවනාවේදී වත්මගුල් දවසේම සිද්ධාර්ථ කුමාරයා ධ්‍යාන ලාභේ වුණානේ. දඹදෙවනේ උඩ පාවුණානේ. ඊට පස්සේ ගිහිල්ලා 29 ගීගේ අතහැලා ගියාට පස්සේ උද්දකරාම පුත්‍ර කාලකාරාම අෂ්ටසමපති ඉපදුවානේ. ඒක බුදුජානසික විශේෂයක් නෙවෙයි. ඒක ඒතියෙදි බුදුජානසෙ හෙව්වා අෂ්ට සමාපත්තිත් උපේලා ගුරුනාංශයේ දෙද්දී මේ 500ක් ඉන්නවා සෙනඟ 250ක් හොයා ගන්න මම 250ක් ගන්නම් ඒ තරම් ඔයා දක්ෂයි කියලා මේ සිද්ධාර්ථ තාපසතුමාට කියද්දිත් කිං කුසල ගවේෂී කියලා කිං සච්ච ගවේෂී කියලා මේ උත්තම ඇහුවා මොකද්ද ඇහුවේ සීල ශික්ෂාව නෙවෙයි මේ හොයන්නේ සමාධි ශික්ෂාව නෙමෙයි ඔකේ දෙකෙම කෙලපැමිණලා ඉන්නේ දැන් සමාධි කෙලපැමිණීම තමයි අෂ්ට සමාපatti කියන්නේ ඊට පස්සේ තේරෙනවා කිං කුසල ගවේෂී කිං සච්ච ගවේෂී කියලා මේ යට තාම තියෙනවා මේ කා මිදුල මේ ගේ අතු ගෑවට මේ කාපට් එක යට දූවිලි වගේක් තියෙනවා. ඒක තාම සියුම් මේ කාපට් එකට යටට යන්නේ ওই ගෙත්තම හරහා යන්න පුළුවන් පුංචි අංශු. ඒව මේ කාපට් එක යට තියෙන කොච්චර පිස්සක් යන්නේ ආන්නේ වගේ මේ හිතේ යට තියෙන මේ අනුසය වශයෙන් අනුසය කියන්නේ läගගෙන නිදාගෙන ඉන්න කෙලෙස්. ආන්නේ ටික කවදාකවත් දකින්න බෑ කාම ගුණේ ඉන්න කෙනාට. එයාට අඩු ගානේ පරිඋත් ทาน කෙලෙසවත් පේන්නේ යම් කිසි කෙනෙක් කාම ගුණ නතර කරලා පරිඋත් ทาน කෙලෙසුත් නතර කරාට පස්සේ ඊටාම සියුම්මට බණ ඇහුවොත් ඊටාම සියුම්මට කමඨාන සුද්ධුනත් යාට තේරෙනවා මේ වෙලාවේ රැස් වෙන කෙලෙස් අයින් කිරීමේ දක්ෂකම මට තිබුණට කුසලතාවෙ තිබුණට තිබිච්ච කෙලෙස් වල උඩට ගතිය ගොජ දාන ගතියක් තියෙනවා ඒකට ප්‍රතිකර්මයේ හොයනද ඒ ලෙඩේ දැල්ලාගෙන ඉන්න ඕනේ. ඒ ඉන්න යකා මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ. විෂ බීජ මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ. අපිට මේ එදිනදා ජීවිතයේ අමුදොරවන් රකිද්දී පෞල් කනකොට ඉවගෙන හිටන්නවත් වෙලාවක් එන්නේ. ඒ තියා පැවිදිලා ඉන්න සංඝයාටවත් වෙලාවක් නැහැ. සංඝයාත් දේශපාලනයට බහැලා මේ දවස්වල. එක එක ව්‍යාපෘති කරන මිසක් කාට හරි කිව්වොත් එහෙම මේ වැදගත්ම දේ තමයි මේ සීල ශික්ෂාව ප්‍රඥා ශික්ෂාව කරලා ඊට පස්සේ එන විපස්සනා ශික්ෂාව කියලා ආපෝ දැන් ඒව කරන්න බෑ දැන් මේ බුද්ධ ශාසනේ මෛත්‍රී බුද්ධ ශාසනේ විතරයි කරන්න බලවන්නේ 2500ක් ගිහිල්ලා ඇති 2500 ඉවරයි. දැන් ඉතින් අපි තියෙන පොඩි සාමාන්‍ය බිස්නස් එකක් කරගෙන ජීවත් වෙනා මිසක් ආ ඉදිරියට යන්න බෑ කියලා අද සංඝයා වහන්සේලාමත් කියනවා. ගියෝ නම් හිතනවා අම්මා පැවිදුණාට පස්සේ ගෙලින්ම ස්කෝලර්ෂිප් එකෙන් වගේ නිවන් ගිහිලා බහී කියලා. ගියාට ගත් ගිය කට්ටිය දන්නවා ඒ හිටියත් කක්කවලේම තමයි තාම ඉන්නේ. කක්කාවෙමයි ඉන්නේ මොකද හේතුව පැවිදි වෙලා සීලය රකින්නේ නැහැ. පැවිද්ද කියලා ඉල්ලගෙන ගිහිල්ලත් සමාදන් වෙච්ච සීල්පද ටික රකින්නේ නැහැ. ඊට පස්සේ සීල්පද රකින්නන් විසින් කළ යුතු සමාධි භාවනා වෙනුවට ගිය අවශ්‍යගෙන පිංගම් කරන්න පටන් ගන්නවා. කරන හරියක් කරන්න ඉච්චරයි. සමා වෙන්න මේ හුඟක් මේ සිවුරු තියෙන දවසක මම මේ බණ කියන්නේ මම දන්නවා ඒක. නමුත් ඇති දේ මම මේ කියන්නේ. නිස්සරණවනේ මේ කියන්නේ. ඒ නිසා කාට හරියේ මේ ගිහිගේ අතහැරියේ කාය විවේකේ ලබා ගන්නයි ඊට පස්සේ මේ චිත්ත විවේකේ ලබා ගන්න මේ සිවුරට නම්බුකාර වෙන්න අපි බණ භාවනා කරනවා ඒක අපි සමත භාවනා කරලා කියවයි සමත කරලා යම් වෙලාවක හිත Tamanට ගන්න පුළුවන් නම් පවතින අරමුණේ හිත පවත්තන කෙලෙස් එන්න දෙන්නේ අනුප්පන්නාන පාපකාණං අකුසලාණං ධම්මාණන්නේ ඒක හොඳට දන්නවා අරමුණේ හිත තියෙනවා සතිය තියෙනවා එතකොට uppannāනම් පාපකාණං අකුසලණං ධම්මාණං පිළිබඳව දැනට හිතේ సంతానගත වෙලා ඇබ්බැහි වෙලා මණ්ඩි මිදිලා තියෙන මේ කෙලෙස් ටික දැක ගන්න එක තමයි අපි මේ කරන්න ඕන කිව්වොත් ඒක මේ ආත්මේ කරන්න බෑ. ඒක ਸਰබලධාරි දෙවියන් වහන්සේක වැඩක් කියලා අනික් ආගම්කාරයෝ කියනවා. අපේ බුද්ධ ආගමෙත් ඒක කියනවා නෑ ඒක කරන්න දසපාරමිතා වල මෛත්‍රී බුදුහාමරෝගේ ශාසනේ ගිහිල්ලා මේ වගේ වාඩි වෙලා ඉනකොට මෛත්‍රී බුදුරජාණන්සේ වඩිනවා බණ කිනකොට සාදු කියලා ඔක්කොම නිවන් දකින්නවා කිනකොට සාදු කියනවා කට්ටිය. ඕක තමයි පුරුදු වෙලා තියෙන්නේ. කවුරු හරි හිතන්න බෑ මේ වැඩේට බුදු කෙනෙකුටත් උදව් කරන්න බෑ. මේ අනුසේ ධර්ම දකින්න එකවත් බුදු කෙනෙකුට කරන්න බෑ. කරවුවත් බුදුරජාණන්සේගේ පරිණිරවාණයෙන් පස්සේ ආසිය අනුසේ ඥානෙ නැති වෙනවා. තමන්ඩ පුළුවන් ඒක. තමන්ඩ පුළුවන් ඒකට සුදුසුකම තමයි වීතිකම කෙලෙස් පුළුවන් තරම් తాවකාලිකව නටපත් කරන්න. ඊට පස්සේ පරිඋත්ථාන කෙලෙස් ස්ථිරව නැති කරන්න බෑ. తాවකාලිකව නටවත් කළා චිත්තසංතානදී හුදුවට බලන්න මේ ගේ අතු ගෑවට කාපට් එකකට තාම කුණු තියෙනවා. ආන්න එක දකින්න පුළුවන් එන්නේ අර මුල් මුල් ටික පිරිසුදු කරාට පස්සේ. ඒ පවතින දේ ගැන කතා කරපු එකම ශාස්ත්‍රුන් වහන්සේ බුදුහාමුදුර විතරයි. ආයි කිසිම වෙන තැනක කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නමක් අනුශය ගැන කතා කරලා නැහැ. ඉතින් අපිට වෙලා තියෙන්නේ ඒකට ඒ තරම් යෙදී තැදී පැහැදී ගත කර ගන්න වෙලාවක් හම්බ වෙන්නේ නැති නිසා අපි ලේසියටත් පහසුරත් කියනවා මෛත්‍රී බුද්ධ ශාසනයකන් යමු කියලා. ඒකට කියනවා පමාව කියලා. බුදුන්සේ අප්‍රමාදයක් අපිට දේශනා කරා. ඒ නිසා අනුශේ ධර්මයටත් උත්තරේ අප්‍රමාද. පමාද වෙනුවට අප්‍රමාදය අරගන්නවා. ඒ දේ කරනකොට අපි කියන විපස්සනා භාවනා කරනවා ඒ දෙයට අපි කියනවා ප්‍රඥා භාවනා කියලා. හැබැයි ඒක ඔක්කොටම කැළපෙන දෙයක් නන් නෙවෙයි. ප්‍රඥා භාවනාවට සුදුසුකම් ලබන්නේ විශාල ජන ජනගහණයෙන් ඉතාමත් සුළු පිටසකට. හරුජන්සේ වැඩ ඉන කාලෙත් ඒක එහෙමයි. අදත් එහෙමයි. ඒක නිසා මේ ඔක්කොම මේ භාවනා කරන ඔක්කොම නිවන් දකි ඔක්කොමලා ආශයන්සේ දැනගනි කියන එක නෙවෙයි තියෙන්නේ. නමුත් ඒක තමයි අපේ මේ පැවිදි ජීවිතයේ යෝග ජීවිතයේ දත යුත්තේ. අපි කිං කුසල ගවේෂී කියලා කිං සත්‍ය ගවේෂී කියලා එක දන්නවනම් ඊට පස්සේ හරි ලේසි ශාසනයක් තියෙන වෙලාවේ බුදු දානසකින් අහන්න මෙන්න මේකයි තියෙන ලෙඩේ එතකොට බුදු දානසේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ලියලා දෙයි ඕකට මෙන්න මේ විස බීජ නාශනේ ගන්නයි කිය. අපි දැන් ලෙඩේ දන්නේ නැතිකම ඒකත් බුදුහාමරට බාර දෙන්න හදනවා. පුළුවන් නම් මගේ ලෙඩේ හොයලා කියන්න කියලා. එහෙම කරන්න බෑ. විශේෂ බුදු දානසේ ඉන්න වෙලාවේ නම් කීප දෙනෙකුට කරලා තියෙනවා. දැන් බෑ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා විශේෂයෙන්ම වීතික්‍රම කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් తాවකාලිකව ඈත්මත් කරලා හෝ මේක ඇතුලේ තියෙන ඊගාවට තියෙන මේ අනුසය මට්ටම එහෙම නැත්නම් මේ läගගෙන තියෙන මට්ටම තේරුම් අරගන්න. ඉතින් මම හිතනවා අද දවසට අපිට වෙලාව ගත ඇති කියලා. අපි හෙට ඉඳලා මේ සාරිපුත්තු මහා ස්වාමීන් වහන්සේ පෙන්නන මේ හත් ආකාරයක අනුසය ධර්ම තියෙනවා යට. කාමරාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය විචිකිච්ඡානුසය භවරාගානුසය අවිජ්ජානුසය මානානුසය ආදි වශයෙන් අනුසය ධර්ම එකත් හරි විචිත්‍රයි අන්න ඒ දේ දැකගන්න මේ පට බේර ගන්න හරිය දක්වා විතරයි මේ ධර්ම දේශනාවේදී පොට පාදා ගන්න පුළුවන් උනේ මේක මත ඉඳලා අපි බලමු හෙට ඉඳලා මේ සුතමේ ඥානය හරහා එහෙම නැත්නම් අපිට වැටහෙන මේ චින්තාමේ නැත්නම් අන්වේ ඥානහරහා අපි කොහොමද අපි මෙතෙක් කරගෙන ගිය භාවනාව මේ අනුසේ ධර්ම තේරුම් ගන්න මට්ටමට යොදන්නේ කොහොමද? තේරුම් ගතට පස්සේ ඒක නැති කර ගැනීම සඳහා, දුරුවන් කර ගැනීම සඳහා නැත්නම් ප්‍රහාණය කිරීම සඳහා මොකද්ද කරන්න කියන එක අපි බලාපොරොත්තු වෙනවා හෙට බල හෙට ධර්මදේශනාවේදී ඒ ප්‍රකාශයත් එක්කම අද දවසේ ධර්ම දේශනාව නැත කරනවා ධර්ම දේශනාව ශ්‍රවණය කරන හිටපු සීල දිනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා